සියලු කටයුතු ස්වාමීන් වහන්සේ මේ නිදාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ මේ වෙනකොට ගන්න පරිදි මේ දේශනා මාලාවට මූලික තේමා වශයෙන් නැත්නම් මූලික මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ අජිත සූත්‍රය නැත්නම් අජිත මානව පුච්චා කියන සූත්‍රය. මේක සර්වඥ දේශිත සූත්‍ර පිටකේ කුද්දකනිකායේ සංග්‍රහ වෙලා තියෙන සුත්ත නිපාතේ කියන පොතේ විශේෂ වශයෙන් කියනවා නම් ඒ පාරායන වර්ගයට අයිති සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී අජිත මානවකයා සර්වජන් වහන්සේත් එක්ක මනෝමූලකව ඇති කරගන්න සාකච්ඡාවක් මෙතන යන්නේ. මේ මානවකයා හිතින් හිතන ප්‍රශ්නේ සර්වජන් වහන්සේ වචනේ උත්තර දෙනවා. එකෙන් එකක් ඒ මානවකයාට ඉඳ ඉස්සලා යාගේ ගුරුනාංශ කියනවා මෙහෙම සාස්ෘණ වංශේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ බාහිර පෙනුමිනුත් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහිතයි. හොඳට ත්‍රිවිධය දන්න කෙනාට දකින්නකොටමත් ඒව බලා ගන්න පුළුවන්. ගොඩක් ලකුණු. ඒ වගේම එයත් අයි තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් පරීක්ෂා කරන්න තියෙන ක්‍රමේ තමයි Taman ප්‍රශ්නේ හිතනකොට උත්තර දෙයි කියලා. මේ වගේ ඉගැන්වුම් භාග අනුවයි මේ අජිත මානවකයා සර්වචනාස ඉදිරියට යන්නේ. ඉතින් එයා ගිහිලා අහන ප්‍රශ්නය ගාථා ස්වරූපෙන් කේනස්සු නිව්තෝ ලෝකෝ කේනස්සු නප්පකාසති. කුමකින් මේ ලෝකය වායලාගෙන ආවරණය වෙලා තියෙනවද? කුමක් නිසා මේ ලෝක తত্ত্বය හෙළි නොවෙනවද ප්‍රකාශ නොවෙනවද කිසාවිලේපනම් රෝමි ඒ සඳහා කියන බැඳීම ලාටුව මොකද්ද කිස්සෝ තස්ස මහබ්බය මේ කාලකලංචි නිසා මනුෂ්‍යයන්ට ලැබෙන මහා භය නම් කුමක්ද ඉතින් ਸਰවචනාසේ දෙන උත්තරේ තමයි අපි අද දවසේ මාතුකාවසේ ඉදිරි තියාගත්තේ අවිජ්ජාය නීතෝ ලෝකෝ සත්වචන් වහන්සේගේ ප්‍රකාශය තමයි මේ ලෝකය සම්පූර්ණ අවිද්‍යාවෙන් වහයලාගෙන තියෙනවා. නිවෘත විවෘත කියන පද දෙක නිවෘත කියලා කියන්නේ වහයලාගෙන විවෘත වෙනවා කියලා කියන්නේ හෙලි වෙනවා කියන එක. මේ හෙලි වෙන්න දෙන්නේ නැතුව ලෝක ස්වභාවය වහයලාගෙන තියෙන්නේ අඳුරු පලාවක් වෙලා තියෙන අවිද්‍යාවයි. විවිචා ප්‍රමාදන් අපකාශති. ඒක ඇති හැටි මේ අඳුරු වලාවකින් මේක වැහිලා තියෙන බවවත් ඇති හැකිය නෙවෙයි පේන්නේ කියන එකවත් ප්‍රකාශ වෙන්නේ නැත්තේ හෙළි වෙන්නේ නැත්තේ වේවිචා ප්‍රමාදා මසුරුකමත් ප්‍රමාදයක් නිසා කියලා ඒ මානවකයා අහනවා මේ වැහිලා තියෙන බව දන්නේ නැත්තේ ඇයි මොකෙන්ද ඒක ප්‍රකාශන වෙන්නේ හෙළි නොවෙන්නේ විවට විවර නොවෙන්නේ කියලා ඒකට පෙන්වන්නේ වේවිචා ප්‍රමාදං නප්පකාසති මේ මසුරු කමත් නැත්තම් තෘෂ්ණාවේ යම් යම් හොල්මන් නිසා ප්‍රමාදය නිසා අප්‍රමාදය නැතිකම නිසා මේක හිලි වෙන්නේ නැහැ නැත්තම් හිලි කරගන්න අමාරුයි චප්පාවි ලේපනම් රෝහිමි මේ නිසා මේ gediya පිටින් අපි මේ නොදැක්ක දෙයකට ඇලෙනවා ඒ ඇලීමට තෘෂ්ණාව කියලා කියනවා තෘෂ්ණාව කියලා කියන්නේ අවිද්‍යාව ඇතිතන පමණක් සිදුවිය හැක්කක්. හරියට දැක්කනම් සිද්ධ වෙන්නේ මේ නිසා මහා දුකකට මේ සත්‍යයපත් වෙනවා. ඉතින් අපි පෞද්ගලික දවස් දෙකේ උත්සාහ කළේ මේ අවිද්‍යාව කියන එක යම් ප්‍රමාණයකට තේරුම් ගන්නයි. ඉතින් ඒකට මම හිතුවා මේ අවිජ්ජා සූත්‍රය කියලා අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ සඳහන් වෙන සූත්‍රය ඉදිරියට ගන්න මොකද ඒකේ මේ වගේ පිටු ආර්ථය නෙමෙයි විස්තරාර්ථ සඳහන් වෙනවා. ඉතින් අවිද්‍යාව පෙන්නනවා අපි ඊයේ පෙරේද කරපු දේශනාවල සම්පින්නයක් වශයෙන් උද්ගත්තොත් නැත්තම් මේ අවිද්‍යා සූත්‍රයේ උද්ෘතයක් ගැන හර දැක්කොත් පුබ්බා කෝටින පඤ්ඤායිති අවිද්‍යාවයි. මේ අවිද්‍යාව කියන එකේ මුල් කෙලවරක් හටගන්නක් සර්වඥතා ඥානෙවත් වැටෙන්නේ නැහැ. මෙන්න මේ තාක් අවිද්‍යාව තිබුණා මෙන්න මෙදායි අවිද්‍යාව ලෝකේ පහළ වුණේ කියලා එහෙම තැන සංදිස්ථානයක් නැහැ. කෙසේ නමුත් මේ අවිද්‍යාව හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ අවිද්‍යාවේ මුල හොයනවට වඩා අවිද්‍යාව නැමැති ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්නයි මේ අවිද්‍යා සූත්‍රය දේශනා කරන්නේ. එහෙම පසුබිම සකස් කරලා කියනවා මෙවන් වූ අවිද්‍යාවක් සඳහා ආහාරය වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ පංච නීවරණ. ඒක නිසා අපට අවිද්‍යාවත් එක්ක ඍචු වැඩ කරන්න එක මුල නොදැනගත්තට පංච නීවරණයන් මේ මුලය, මේ මැදය, මේ අගය කියලා තේරුම් අරගෙන ඒ පංච නීවරණයන්ගෙන් ප්‍රහාණ වුණොත් අවිද්‍යාව ප්‍රහාණය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි වෙලා ගන්න පුළුවන් තරම් මේ පංච දීවරණ පිළිබඳව යම් ප්‍රමාණයක් අවබෝධ කරගන්න ඒත් අපට පුළුවන් උනේ මේ පංච නීවරණයන්ගෙන් ප්‍රධානම තියෙන ඉස්සරහම ලයිස්ට්ිය මුලින් ඉන්න කාමච්ඡන්දය ගැන කතා කරන්නයි. ඉතින් ඒ කාමච්ඡන්දය සර්වචනාසී පෙන්නලා දෙන්නේ වතුරකට දිය වෙච්ච සායමක් එහෙම සායමක් ජීවිලා නැති වෙලාවේ ඒ වතුර නිශ්චල වෙලාවේ එපිල බැලුවොත් තමන්ගේ මුණත මුණත් අහඩුව පිළිබිඹුව වතුරේ හැරි හැටියට පිළිබිඹු කරනවා. නමුත් වර්ණ ගැන්විලා ඇති වෙලාවේ එපිල බැලුවොත් පිළිබිඹු කරන්නේ වර්ණ ගැන්විලා. ඒ වගේ තමයි කාමච්ඡන්දේ තියෙන හිතට ලෝකේ මොන දෙයක් ආපాతගත වුණත් එයා දකින්නෙම වර්ණ ගැන්විලා ඒක නිකන් කවු කන්නාඩි දෙකක් දාගත්ත කෙනෙකුට වෙන වැඩක් වගේ. එහෙම නැත්නම් මේ කැටරක් ඇහි සුද ඇතිවෙච්ච කෙනාට වෙච්ච අකරදැබ්බයක් වගේ එකක්. දේවල් ඒ තාට සංසන්දනාත්මකව පේනවා. නමුත් සියල්ලම වහයලාගෙනයි තියෙන්නේ ආවෘත නිවෘත වෙලයි තියෙන්නේ ඒ කාම ඡන්දේ නිසා ඒ වගේම ඒ කාම ඡන්දය සර්වචනාංශයෙන් පෙන්නනවා ණයක් වගේ. අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතයේ ඕනෑමට වැඩිය කාලා ඕනෑමට වැඩිය පරිභෝජනය කරලා ඕනෑමට වැඩිය නාස්ති කරපු නිසා අපිට ඉස්සරහට සෑහෙන ණයක් ගන්න වෙනවා. ඒක දැන් මේ රටවල් වල තියෙන කල්බදු ක්‍රමේ නැත්තම් ඔය ඕනම දෙයක් සාපේක්ෂව දැක අපිට ගේන්න පුළුවන් නේ. මෙච්චර කාලයක් ඇතුළත ගියපුවාම ඇති. ඒකම කියන අවුරුද්දක් දෙකක් පොලි ගෙවන්න ඕනෙත් නෑ. ඒ කල්පතු ක්‍රමය නිසා සාපේක්ෂව තියෙන හැම දෙයකින්ම හැම කෙනාම පොහසත්. මේකෙදිත් ගෙනාපු දවසේ ඉඳලා කපුරන්න ඕන. પરම්පරාව කපුරන්න ඕන. නමුත් හිතනකොටම ගෙදෙට්ට ගේන්න පුළුවන්. මේ තමයි අපි නායකාරෝ කරගන්න, අපි දාසකමටපත් කරගන්න, අපි කැඹිරිල්ලකට යට කරගන්න ක්‍රම. ඒ නිසා මේ වගේ රටකට නාවත් අපි මොන මේ පොළවේ මත මොන ජීව රටාව ගත කරත් අපි මේ වෙනකොටත් කාලා තිනවා නොකෑ යුතු දේවල්. ඒවට ණය ගෙවන්න වෙනවා. ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක දැනගෙන දැන්වත් කනකොට රාත්තල් ගාන දැනගෙන කහපල්ලා. බඩේ කොච්චර මැටි තියෙනවද කියලා දැනගන්නilla. කනකොට කාපන් කිරලා ජීම කියනකොට ටිකක් සැරයි. බණක් කියලා හිතෙන්නේ නැහැ. නැත්නම් ඒක තමයි කියවෙන්නේ. කනකොට කාපම් කියලා. තිබුණට කාපිරියට ඔකේදර ගියා වගේ කාගෙන කාගෙන යන්න එපා. එතකොට බඩත් තමාර වෙනවා, වමන කරන්නත් වෙනවා, ණයත් වෙනවා. කර්මච්ඡන්දය යන්නේ එහෙම සීමාව පෙන්වන්නේ නැතුව ප්‍රයෝජන සීමාවෙන්දලා අතිශෝක්ති සීමාවට මත් කරන ගතියක් කමච්ඡන්දේ කියනවා. ඉතින් ඒ නිසා යන්නේ ඉස්සෙල්ලම කාමච්ඡන්දේ මම නායකට අල්ල ගන්නවා. මේ පේන දේවල් විවරණ කරනවා, විකෘති කරනවා. අවිද්‍යාවට පොරක් වෙනවා. ඇතිදී ආවරණය කරනවා කියන මේ කාමච්ඡන්දය අපට එක පැත්තකින් වර්ණ ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි කාමච්ඡන්දේ කියන්නේ විවිධ දේවල් වලට ඇති කැමැත්ත. විවිධාංගීකරණයට ඇති කැමැත්ත. එහෙම නැත්නම් බහුවිධ දේවල් වලට ඇති කැමැත්ත. රූප කිව්වම විවිධාකාර රූප සවර්ණ සාසතහන් වලට තියෙන කැමැත්ත. ශබ්ද කිව්වම විවිධාකාර ශබ්ද නාම ශබ්දත් ඔය ඔය අහන්න තියෙන කැමැත්ත. ගන්ධ සුවඳ කිව්වම ඒ වගේ එකක් බෑ. එකක් තියෙනකොට බොහොම ඉක්මනට එපා වෙනවා. එතකොට අපි මාර්ග කරනවා. ආහාර කිව්වම নানা ආකාර විදිහට භෝජන සංග්‍රහ විවිධ විදියට මේ දිව පිනවන්න හදනවා සුඛභෝගී දේවල් යාන වාහන අද පුටු කොට්ටමෙන්ට කිව්වහම විවිධාකාර දේවල් දෙනවා. ඉතින් මේකට කියනවා කාම ගුණ නැත්නම් කාම කාමේ වැඩි කරන හැටි මේ කාම ගුණ මේ විදිහට අඳුරගත්තොත් මේ සූත්‍ර මාර්ගයේ නැත්නම් සර්වඥාන්සේගේ උගන්වීම් මාර්ගයෙන් අපි ඒකේ අනිත් පැත්තට යන්න හදනවා එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්නකොට මේ කාම ගුණයන්ගේ තිනය ගෙවන්න පුළුවන් පිටු දකින්න පුළුවන් ඒ වගේම ලෝකයේ ඇති හැටි දැක්කන්න පුළුවන් මම කියන්නේ මොකಾದ මම කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් ඉතින් ඒක නිසා මේ විවරණය හරහා මේ විග්‍රහය හරහා කාමයාගේ නපුර බලන එක විතරක් නෙවෙයි එයාගේ ආලෝකයේ මුල ගිය ව්‍යංජන අනු ව්‍යංජන බලන ගම එින් ගැලවීමට ඇති උමගයක් බින් බින්ගයක් රහස්තරක් විෘත කරගන්න මොකද මේක සිද්ධ වෙන්නේ ඒක නිසා මේ කාමච්ඡන්දය මූල ධර්ම වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ එහෙම නැත්නම් ඍජු අත්දැකීමට ලක් කරගන්නේ අපි ඒක අභිරමණය කරනවක්වත් ඒකත් එක්ක රණ්ඩු කරන්නවත් නෙමෙයි මේක දැන ගැනීමෙන් පමණයි මේ නිකුත් වීමේ මාර්ගය හොයන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය, ඒකෝදි භාවය, සමාධිය, සමතය කියලා කියන්නේ මේ කාමච්ඡන්දෙ පිටුදකි. ඒක නිසා ඒ නීවරණ ධර්මයන්ගේ වෙයිච්ච ලෝකය අපි භාවනා කරලා ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් සමතයෙන් ඒකාරමණකට ගැනීමෙන් කාමච්ඡන්ද පිටුදකි. එතකොට කාමච්ඡන්දේ කියනවා නීවරණයක් කියලා. ඒ කාමච්ඡන්දේ පිටු දක්න මේ ඒකාග්‍රතාවයට කියනවා ධානාංගයක් කියලා. ඉතින් මේ ඉදිරිපත් කරපු ක්‍රමයටම අපි ඉදිරියට යන්න ඉස්සරලා පොඩි සලකා බැලීමක් කරමු. මාතුකාව සම්පූර්ණ කිරීම වශයෙන් ව්‍යාපාදය එහෙම නැත්නම් මේ කාමච්ඡන්දේ කියන්නේ කෑදරකම කියන ආශාව කියන රාගය කියන දේ නම් ඡන්දේ කියන දේ නම් ව්‍යාපාදේ කියන්නේ නුරුස්නා ගතිය තරහව බද්ධ වෛරය මේ වගේ ගොඩාක් පවුලකට විව්‍යාපාදේ කියලා කියනවා. ඉතින් ව්‍යාපාදය ਸਰවචනාංශයේ රූපකයක් මාර්ගෙන් පෙන්නන්නේ වතුරක් තමයි හැබැයි පැහැමින් පවතින. මේ නිසා ඒකේ අපට පිට බැලුවට ප්‍රතිබිම්බෙ පෙන්වන්නේ නැහැ. ඒක පැහැමින් පවතින නිසා ඒ වතුරේ තියෙන ස්වභාවික ප්‍රතිබිම්බේ පෙනෙන ගතිය එහෙම නැත්නම් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් ගතිය කියන්නේ නැහැ. ඒ වාගෙම පෙන්නනවා මේ පැහැෙන වතුර වාක්ෂයේ පෙන්නන මේ ව්‍යාපාදය රෝගයක් කියලා. disease කියලා අපි එකට ඉංග්‍රීසි කියන්නේ disease කියලා. ඒ කියන්නේ ස්ථාවරකමක් නැහැ. ඉසුඹුලන්ට විවේකයක් නැහැ. නිතරම පැහැිනව පැහැිනව පැහැිනව පැහැිනව. දඟලනවා. ඒ දඟලන ගතිය කයේ තියෙනවා ඒකටත් රෝගයක් කියනවා. දඟලන ගතිය හිතේ තියෙනවා ඒකටත් රෝගයක් කියනවා. ඒකට සර්වඥාන්සේ ඉන්ජන කම්පන ස්පන්දන චලන කියන නම් වැළම දානවා. ඉතින් මේක අපිට දැනගන්න පුළුවන් වතුරේ තියෙන තාපය වැඩි වෙනකොට ඒක පැහැින ගතියට ආවට පස්සේ ඒක තමයි හිත කය දෙක ව්‍යාපාදයෙන් ආතුර වෙනකොට එයා රෝගියෙක්. ඒ නිසා කිසි කෙනෙක් නැහැ ලෝකේ මේ රෝගයෙන් රෝගයටපත් නොවෙච්ච. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ ළිඩ වෙච්ච කෙනෙක් සුව කිරීම සඳහා කරන වැඩ පිළිලක් වගේ මේ ව්‍යාපාද පිටු දකින්න ඕනේ. ඒ පිටු දැකීම සඳහා යම් වෙලාවක භාවනාවේදී භාවනා සුඛයක් කියලා හිතට ඇති වුණා නම් අනේ සුඛේ වෙලාවේදී ඇතින පස්සද්ධිය හරහා tempatu හරහා මණ්ඩි විදන ගතිය හරහා මේ කය වචන කය හිත දෙකේ මේ තියෙන පොළන ගතිය, පෙළෙන ගතිය, චංචල චපල ගතිය tempat වෙනවා නම් ඒකට කියනවා සුවය කියලා. කමච්චමේ ව්‍යාපාදික කියනවා රෝගයක් කියලා. ඒ නිසා මේ අපි හිතනවා සුවේ තියෙන දොස්තර මහත්තයා දෙයි කියලා අපි හිතනවා සුවේ තියෙන බෙහෙත්වල කියලා අපි හිතනවා සුවේ තියෙන්නේ ප්‍රතිකර්මය කියලා කිසිම තැනක සුවයක් නැහැ සුවේ තියෙන්නේ හිතේ කයේ tempatකම එහෙම නැත්නම් මේ පස්සද්ධි චෛතසිකයත් එක්කයි සුවේ තියෙන්නේ ඒක ඇරන් දෙන්නයි අපිට මේ දොස්තර රුයි බෙහෙතයි උපස්ථානය ඔක්කොම අවශ්‍ය කරලා තියෙන්නේ නමුත් අපි හිතනවා නම් මේ සෝය කියලා කියන්නේ දොස්තරාගේ බෙහෙත් ලෝකස්ථානයතේ තියෙන ක්‍රමය සෝය තියෙන ඇතුලේ. ඒක මතු කරගන්නයි මේ දිනු දෙනම මේ වෙලාවට සැරසිලා ඉන්නේ. ඒක නිසා අපි මේ බව දන්නේ නැතුව දඟලන හැම වෙලාවකම ද්වේෂය වැඩි වෙනවා මිසක්කා. අවිසන ගතිය වැඩි වෙනවා මිසක්කා. කපට චංචල ගතිය වැඩි වෙනවා මිසක්කා නිෂ්ඨාවක් නැහැ. නීවරණ දුරු කිරීමෙනුත් නිෂ්ඨාවක් නෙවෙයි පොඩි తాවකාලිකව පෙන්ලා දෙනවා මේ නටන පැහැෙන වතුර තැම්පත් කරන්න පුළුවන්. ඒ වතුර නැටුවට වතුර නැවත තැම්පත් වෙන ගතිය තාපයෙන් විනාශ වෙන්නේ නැහැ. මම නැවතත් කියනවා මේ තාපය නිසා වතුර නැටුවට ඉස්මුලන්ට චිත්තක්ෂණක් නොදී නටනට හිටියට ඒ තාපයට වතුරේ තැම්පත් ගතිය සහ පිළිඹු කිරීමේ ශක්තිය නැති කරන්න බෑ. ඉතින් අපි මේ කාම ව්‍යාපාරේ වෙනුවට මෛත්‍රී භාවනාව කරනකොට නැත්නම් මගේ මේ කයත් එක්ක හොඳටම ආද වෙලා හොඳට මිත්‍ර වෙලා ඒක අපේ හොඳම මිත්‍රයා බවට පත් කරනකොට කයෙහි හිතේ දෙන්නගේ සමவாய දෙන්නගේ උසුහදකම හරහා ඒ ආයතනපත් වීමක් ඒක තමයි සුවේ කියන්නේ. ඒක තමයි අපිට වෙන කෙනෙකුට දෙන යන පාර කියලා දෙන්න පුළුවන්. නමුත් එයා ඕනේ ඒක උපයා ගන්න. නමුත් අද වෛද්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ මේක හොරා අරගෙන කරන්නේ. උප්පත්තියේ සිට මරණය දක්වාම කියනවා මේ අපි ළඟට ආවේ නැත්තම් සුව වෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අපි ස්වභාවයෙන් ඈත්ලා තියෙනවා ස්වභාවික බෙහෙත් වලින් ඈත්ලා තියෙනවා අපි ළඟ තියෙන ප්‍රතිශක්තියෙන් ඈත්ලා තියෙනවා දාශ භාවයටපත් වෙලා තියෙනවා. ඒ ටික නොකියුවයි කියලා බනට අඩුවක් වෙන්නේ මේක මගේ අතින් කියවෙන එක තමයි පුදුමයි. කෙසේ නමුත් අපි තීන මිද්දේ කියන ඊගාව නීවරණය නැත්නම් චෛතසිකය ගත්තොත් අතර චෛතසික දෙකක් තීනේ කියලා කියන්නේ ඇකිලෙන ගතිය මිද්දේ කියලා කියන්නේ මිද්දෙන ගතිය බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ ඒක මිදෙන ගතියට එනවා ඒක පාපෙත් ගාන තියෙන ගතිය ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවා ඒ වගේ තමයි අපේ හිත සීනමිත දෙකට අහු වෙනකොට ඒ කර්මණ්‍ය ශක්තිය නැති වෙලා ඒක හේම ගල් වෙනවා. ගල් වෙලා මිදෙනවා. ඉතින් සීනමිත දෙකට කුසීත කියලා සඳහන් කරනවා. වීර්යයේ අනිත් පැත්ත තමයි මේ වීර්ය කියන්නේ මේ බටර් ගාලා රත් කරනවා. රත් කරපුවම ආය පාම්පෙත් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා වගේ මේ සීනමිතයට හරියට ව්‍යාපාදයේ මෛත්‍රී භාවනාව මුරුදු මෙලෙක් ගතිය යොදා ගන්නවා වගේ මිත්‍රත්වය යොදා ගන්නවා වගේ චීන මිත්‍රයට අපිට වීර්යය යොදා ගන්න පුළුවන් වීර්යය යොදා ගත්තා මේක ආයසරයක් උණු කරලා රත් කරලා කර්මන්නේ කර ගන්න පුළුවන් ඉතින් ඒ චීන මිත්‍රය පිළිබඳව කතා කරනකොට ਸਰවචනාංශෙ පෙන්නන්නේ ඒක නිකන් වතුරක උඩ පාසි බැඳිලා වගේ එහෙම නැත්නම් සල්විනියා බැවිලා වගේ නැත්නම් ජලජ පැලෑටයක් පැවිලා වගේ ඒකේ තියෙන අර ඔපේ නැති කරනවා තන පිටියක් වගේ රළුවක් ඇති කරලා දාන. ඒ වගේ පොඩකට අයින් කරත් ආයශරයක් ඇවිල්ලා වහයලා ගන්න. අන්න ඒ වගේ මේ තීන මිද්දය වතුරේ තියෙන මේ පිරිසුදු ගතිය, පිළිබඳ කරන ගතිය අර මට්ටම නැති කරලා නැති කරලා ඒක පාවිච්චි කරකට බැරි මට්ටමකට වගේ වතුර නාස්ති කරලා දානවා. නමුත් මතු පිට විතර වෙනස් කරන්නේ. යට හේවම පිරිසුදුකම තියෙනවා. ඒකටම ਸਰවචාන්සේ තව විදිහකට සමාජික අර්ථයෙන් කියනවා හිරගෙදරක් වගේ. නිජමතට වැටුණට පස්සේ අපිට කොච්චර වටින දෙයක් ඉදිරියෙන් තිබ්බත් අපිට ඒක උකහා ගන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොම බැරි නිජමත හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා නිජමත ආවට පස්සේ ආහිර දඬුවමකට ලක් වෙච්ච කෙනෙක් වගේ යාට ඕනකමට කඩාගෙන යන්න බෑ. ඉතින් හිරකමෙන් මිදෙන්න මේ තීන මිදය එහෙම නැත්නම් මේ පාසි ටිකෙ මිදෙන්න තියෙන ගතිය තමයි වීර්යචෛසික. නිතරම මෙනෙහි කිරීම එහෙම නැත්නම් අනිමාර්ථයෙන් සක්මන මේ දෙකෙන් තමයි අපි මේ තැම්පත් වෙන්න දෙන්නේ නැතුව කුසීත වෙන්න දෙන්නේ නැතුව මන්දි මිදෙන්න දෙන්නේ නැතුව මේක ක්‍රියාශක්තිය පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක මේ ප්‍රබුද්ධ කියන වචනයට බොහොම සමානයි. පිබිතිය. ප්‍රබුද්ධ නැත්තම් නිදි. ඒ නිසා සර්වචනාසි දකින්නේ මේ ලෝකයා විතර කට්ටකින් වැහිච්ච කුකුල් පැටියෙක් වගේ තාම එළියට ආපු නැති සම්පූර්ණ කට්ට ඇතුලේ ඉන්නේ. ඒගොල්ලෝ තද නිින්දකේ. කිසිම කෙනෙක් අවදි වෙලා නැහැ. ඒ නිසා මේ ගොරවනවා දඟලනවා තමයි ඒව මේ හීනෙන් කරන දැකලි. හීනෙන් කරන දෙරවි. ඒක නිසා ඒකට අවදි කරවන්නයි උනන්දු කරවන්නයි සර්වඥාන්සේ තමක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට මේ පුද්ගලයා මර හීනෙන් කරන දැකලිලි කෙර විලිදක් පිටි කෑන් කුණු කෙල හපා කුණු කෙල පොණෙව්ව ඇක්ටිං කරනකොට වෙනස් ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා ඒකනේ කියනවා ප්‍රබුද්ධ වෙනවා කියලා පිබිදෙනවා කියලා ඒ පිබිදිච්ච පළවෙනි උත්තරෙන් ආන්සර් තමයි අපි බුද්ධ සම්බුද්ධ ප්‍රබුද්ධ කියන කුලින් සඳහන් කරන්නේ ඉතින් මෙන්න මෙවැනි දෙයක් භාවනා කරනකොට ඉතී අවදි වීමක් ඇති වෙනවා අර පාස් කඩලා ගිහිල්ලා අර හිරකේ කඩාගෙන එළියට එන්නා වගේ උකුල් පැටිය කට්ට බිඳගෙන එළියට එන්නා වගේ පොඩි පොඩි පොඩි පොඩි පිපිදි පාශක් සිද්ධ වෙනවා. ඒක යෝගාවචරයට යන පාර හරි බවට පේන්න මේ තීන මිද්දකේ නීවරණය తాවකාලිකව අයින් වුණා බව පේන්න හොඳ ලකුණක්. ඒක ඉස්තිර වෙන එකක් නෙවෙයි නමුත් කළ හැක්කක් බව භාවනාදී කීප පොලක පෙන්නනවා. කොහොම හරි ඒක සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකේ තමයි වීර්යය. ඒක නව පොළක සඳහන් වෙනවා. ඒ කියන්නේ කෙනෙක් භාවනාවේ ඉදිරියට යනකොට එයාගේ අවදි වීම මට්ටම් 9කට සිද්ධ වෙනවා. ඒ ඒ හරහා තමයි ඒ පුද්ගලයා නිකන් මඩකොඩක පිටහවගත්ත මණිකක් අස්සනට උපදාලා මුණක් දාලා කපලා ගත්තට පස්සේ කෝපේ වගේ මණිකේ මණික ඇත්තටම මාස අඩුවීමක් වෙන්නේ. නමුත් ඒක ලස්සන සමමිතික කරලා මුණත් කපලා ගත්තාම වටිනාකම වැඩි වෙනවා. ඒ වගේ පුද්ගලයාගේ වටිනාකම පුදුමාකාර විදියට මේ චීන මිදියේ දුරු කිරීමෙන් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් වීර්ය ඇති කිරීමෙන් ඇති කර ගන්නවා. ඒක යෝගාවචරය භාවනා කරගෙන යනකොට නේවාසික භාවනාවකදී පළවෙනි දවස් දෙක තුන පුදුමාකාර අයිස්කන්ධක් හදාගෙන යන නැවක් වගේ ඒක අයින් කර ගන්න හරි අමාරුයි. අන්තිම කුසීත. ඒ නිසා උගදෙනෙක් භාවනා කාලත් යනවා. මේක කරන්න බෑ. මේ මේ භාවනා කරන්නේ අපිට ගෙන්නනකොට නම් අපිට කියන්නේ මේ දුක නැති කරන්න කියලා මේක පුදුමාකාර දුකක් ඇති කිරිල්ලක් නැති දුකක් ඇති කිරිල්ලක් මේක ඕනේ නෑ පුරුදු විදියට රැයට කාලා පුතියක් නැත්තම් මේට වැඩිය බුදු වෙනවට වැඩිය හොඳයි කියලා හිතනවා ඒක ඉතින් අසාධාරණත් නෑ කතාවක් ඇත්ත නමුත් දවස් දෙක තුනක් භාවනා කරලා පස්සේ නම් මේ බුද්ධියනවට වැඩිය බුදු වෙනවා කියන කමාරුයි නමුත් ඒක සම්භාව්‍යයි කියලා තේරෙන්නේ මේ තීන මිද්ද චෛසිකේ හැර හැප්පෙන වෙලාවට තමයි. ඒ වගේම උද්දච්ච කුච්ච කියලා කියන්නේ කිරිච්ච වැරදි පිළිබඳව පශ්චාත්තාපය ඉදිරි කරන තියෙන වැඩ පිළිබඳව ඇති කුහුල නැත්තම් උනන්දුව අතිරේක උනන්දුවයි උද්දච්චය කියලා කියනවා. කුච්ච කියලා කියන්නේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක සර්වචරස පින්නන්නේ හිර දඟුමක් වගේ. ඒ සදාචාරවාදියා එහෙම තමන් ගැන අනුකම්පාවක් නැති කෙනා නිතරම වෙච්ච වැරදි ගැන අශ්චාත්තාප වෙවි අරයටත් කියා මෙයාටත් කියා දෙයියන්ටත් යද ඇද දඟලනවා නමුත් මේ උද්දච්ච නිසා කිසිම සාධනීය වැඩක් වෙන්නේ වෙන්නේ ඊට පශ්චාත්තාප වෙන විතරයි ඒ වුණාට ඒ කෙනාට ඒ වෙන කරන්න දෙයක් නෑ අදාහ හොයාගෙන අරයටත් කියනවා මෙයාටත් කියනවා ඒක හරියට මේ හොරියදීච මනුස්සයා කැමති ඔක්කොටම හොරි හැදෙනවා දකින්න. එතකොට ඉතින් ආයතොර කියන දෙයක් නැහැ ඉතින් ඒ වගේ අර පශ්චාත්තාපයේ තියෙන මිනිහා හොරිකට එක් වාගේ වැඩිම කී කියයි. ඉතින් අනිත් එක්කටත් අනේ මටත් එහෙම වෙලා තියෙනවා කියනකොට මෙයාටත් ඉතින් සන්තෝෂ හිතෙනවා කාටත් හොරිනේ. එතකොට ඉතින් ආය ප්‍රශ්නයක් නැහැ නේ. ආනේ ඒක තමයි මේ සම්පප්පලාව කියලා කියන්නේ. ඔක තමයි සම්පප්පලාව කියලා කියන්නේ. ඉතින් ඒක භයානක රෝගයක්. ඒ වගේම පැතිරෙන බෝහින රෝගයක්. සිංහලයා ළඟ බොහෝම වැඩි. මේ රටවල වල ඉන්න මම දැකලා තියෙනවා බල්ලෝ අරගෙන මිනිස්සු ඇවිදිනකොට මිනිහට මිනිහා කතා කරන්නේ බල්ලට නම් බල්ලා කතා කරනවා ටිකක්. හම්බ වෙලා පස්සේ පැත්ත කොට ඉඹලා බලන ගතියක් තියෙනවා. මේ මිනිස්සු එකිනෙකාට කතා කරන්නේ නැහැ. ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක නම් නොකිය හිතිය ප්‍රශ්නයක් නෑ. මේගොල්ලන්ට හැමදාම හැන්දාට සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. වෙන සල්ලි දීලා කතා කරනවා. එංගලන්තේ පවුන් 30ක් දුකෝතෝ ගෙවන්න ඕනේ එක පැයකට. අර පස්සේ අහගෙන ඉන්නවට. ඊට වෙනම නිලධාරි බලන්තියක් ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිලා අර පව් සමා කරනවා වගේ කියලා ඉන්නවා. අපේ ගමේ නොමිලේ අපේ. දානතොලට ගියාම ඊළයි කමනයි සම්පයි ලේකයි බාරමති නයනයි ලේකයි දියගෙන යෑමට එනලිද මේකයි මේ දිද ළඟ නිතරම අවිවේකයි. ඔතන ඔක්කොම සයිකියාට්‍රික් පැත්තට යනවා. ගොඩ පෙරක තොරතුරුත් යනවා. බබාලත් හම්බ වෙන. ඔක්කොම හිට වෙන්නේ තොටි පොලේ තමයි. ඉතින් මෙවුවා මේ උද්දච්ච කුච්ච දෙකේ අපි නටවන හැටි. අපි නලවන හැටි. ඉතින් ඒක මේ සර්වචනාසේ දකින්න උද්දච්ච කුච්ච කම දාස භාවයක් වගේ. ඒ කෙනාට ස්වාධීනත්වයක් නැහැ. එයාට තනියම ජීවත් වෙන්න බෑ. ඒක එයාට හිර ගෙදරක් වගේ. එයාට කොහොමද එක්ක කතා කරන්න ඕනේ. කාගෙත් අවධානය තමයි ලැබෙන්න ඕන නොලැබුණත් යාගෙන කොම් වුණා කණි වුණා ඒ නිසා ආයේ උද්දච්ච කුච්චේ දහස් භාවයට පත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා ඉස්සර මේ වගේ රෝගී ආපුවම අපි කොච්චරක් අනිකටිකෙත් එක ගාගෙන අනිකටියත් කෙලෙසගෙන වචන දොඩාගෙන අවුල් කරගත්තද නමුත් ඒකට බේත පිළියම දන්නේ නැහැ. වර්තමානයේ හිටපැති බව දන්නේ නැහැ. අපි හිතන්නේ අර වෙච්ච වැරදි කිය කියා වෙන්න තියෙන දේවල් ගැන උද්දම්මනානා ඉන්නේ පහර කියලා. ඒ වගේම මේක වතුර උපමාවෙන් කියනවා වතුර බොර වෙලා මඩ වැඩි වුණාට පස්සේ ඒ මඩ වතුරේ මතු පිට තනි ලෙවල් එක මට්ටම නැතු වෙනවා. ඒ වගේම ඒකේ පෙළෙන පිළිබිබුවත් ප්‍රකෘති නැහැ. ඒ වගේම වතුරකට අඩිය පින්නන්නේ නැහැ. අන්නේ වගේ මේ උත්තර චූකුච්ච දෙක ආවට පස්සේ හිත නිවෘත වෙන හැටි, වහලා ගන්න හැටි වර්තමානයේ පණිනකොට අනිවාර්යයෙන්ම ඉන්නේ මොකද්ද ගායක මොකද්ද වේසක එක්ක අතීතය ගැන කනගාටු නැත්නම් අනාගතය ගැන සැලසුම් හදන. ඉතින් මේ කියන ජීවිතේ ප්‍රථම යාමේදී උඟ දෙනෙක් ඉන්නේ උද්දච්චේ. ජීවිතේ පස්චිම යාමේ උඟ දෙනෙක් ඉන්නේ කුක්කුච්චේ. පිච්චයල් ගැන සමහර මධ්‍යම යාමේ කාමී. මේක තනකවත් බේරුමක් නැහැ. මුල් කාලේ සැලසුම් අතර එක තමයි වෙන්නේ. කොච්චර සැලසුම් කළවත් ජීවිතය අවසානට උඩ පශ්චාත්තාප. මැද ඉන්න කාලේ ඉදරම් ප්‍රകൃති වෙච්චාම වැඩිම කාම ගුණ වඩ වඩායි. ඒ නිසා මේ උද්දච්චෝකුච්ච ගැන විස්තර මේ සාහිත්‍ය ලෝකයේ කියලා කියන්නේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ මේක තමයි. ඇයි හොඳයි කියන්නේ කෝ මෙතන තියෙන ඉතින් අර භාවනා කරනකොට මේ වදී අපි අමතර විදියකට බලන්න ඉගෙන ගන්නවා නීවරණ වශයෙන් අතුරගත්තට පස්සේ ඊගාට විචිකිච්ඡාව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන සැකය ඒක කාන්තාරයක් විදිහට ගබඩන්ස සඳහන් කරන්නේ සැක කරලා ඕනම නාස්තියක් සමාජයට ඇති කරන්න පුළුවන් කිසිම වීලි තෙත ගතියක් ඒක නෑ ඒක පුදුමාකාර වීලි භාවයක් තියෙන්නේ නමුත් අපි සැක කිරීම හොඳට මතක තියාගන්න මේ ප්‍රඥාව කියලා පටලවාගෙන තියෙනවා inquiring mind කියලා විමසන්න ඕනේ කියලා මේ උද්දච්ච සැකය කියන නීවරණය තමයි පෝරදාන්නේ. ඒ නිසා ඒක ධම්ම ධම්මවිචේ සම්පෝච්චංග කියලා පටලවා ගන්න එපා. විමසන්න ඕන කියලා පටලවා ගන්නත් එපා. ඒක ධර්මයේ පිළිබඳ ඇති කැමැත්ත කියලා හිතා ගන්නත් එපා. මේ විචිකිච්ඡාම කියන පඤ්ඤා මුකේන විචිකිච්ඡා වච්චේති කියලා කියන ප්‍රඥා ස්වરૂපයෙන් පෙනී හිටලා අපිව වෙහෙස කරවන්නේ විචිකිච්ඡා. ඉතින් ඒක දන්නේ නැති මනුස්සයාට කොච්චර ප්‍රශ්න හොවත් ඉවරයක් නැහැ. එයා හිතනවා මේ ප්‍රශ්න හිම බොහොම ඥානවන්ත වැඩක්. ඒක මට විතරයි පුළුවන් කියලා. එයා දන්නේ නැහැ මේ විචිකිච්ඡා විසින් මෙහෙවන ලද්දක් කියලා. ඉතින් ඒක වචනික ස්වરૂපේ දන්නේ නැති වුණොත් එහෙම ඒක නා හැම වෙලාවෙම සබේක තලයක වැඩියෙන් ප්‍රශ්න අවශ්‍යන සුචරිතවාදයට වැටෙන සත්‍ය සංශෝධනවාද වලට වැටෙන සත්‍යකරපත් වෙනවා. නමුත් එයා ඒක දැනගෙන නෙවෙයි ඒක කරන්නේ. එයා හිතන්නේ මේ ඇත්තට මේ තරම් ජවයක් එන එක ප්‍රඥාව කියලා පටලවගත්තොත් විතරයි. නැත්තම් විචිකිච්ඡාව එච්චරම අපිට ස්වාමිත්වයක් දරන්න බෑ. ස්වාමිත්වය දරන්නේ පටලවගත්තොත් ඒක කාන්තාරකෝරි කියලා කියනවා. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කළා කියනවා රැලි ඇත්තම කියනවා නම් උද්දච්ච කුක්කුච්චේ පෙන්වන්නේ මොකදේ මේ ජල කඩේ රැලි සහ රැලි තරංග කියලා විචිකිච්ඡාව වෙන්නන්නේ මඩ කලවම් වෙච්ච ස්වරූපයක්. ඉතින් මේ විදිහට මේ උපමා රාශියක් පෙන්නලා සර්වචනාංශයේ දකින්න මේ කවට උපමා පෙන්වන්න මේ තමන්ගේ හිතේ තියෙන එකක් මේ පේනවා. මෙන්න නැතුව මේ බාහිර දෙයක් වෙන දාන්න හදනවා නෙවෙයි. ඒ නිසා එනේන වෙලාවේ මෙන්න මේ මානසිකත්වයේ තියෙන කියලා තේරුම් ගත්තොත් තමන් හිතට පැමිණෙන කෙනා මේ නටාගෙන ඉන්නේ මොන නැටිල්ලද? මේ අඩාගෙන ඉන්නේ මොන ඇටිල්ලද? මේ රඟපාන්නේ මොන රඟපෑමද කියලා. මම මෙහෙමනම් එයත් එච්චරම තමයි. ඕනම කෙනෙක් මේ මොන සින්දුවද කහ පාට සින්දුවද කියාගෙන ඉන්නේ නිල් පාට සින්දුවද කොළ පාට සින්දුවද කියලා කියන්නේ. ඒ මොකද Tamange එකමයි එතන තියෙන්නේ. මේ නීවරණ වල අපි බැහැර කරන්න හැදුවට ඕනම කෙනෙක් අවබෝධ කරගන්න ඕන නම් ඉස්ලාම තමන්ගේ නීවරණ අවබෝධ කරගන්න ඒකමයි අතරක්. ඉතින් යම් ප්‍රමාණයකට නීවරණ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍යයි මේ සර්වඥතා ඥානය සඳහා. එහෙම නැත්නම් මේ කෙලෙස් කියන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නැත්නම් මේ නටවන රූකඩේ නූල් ටික මෙන්න මෙහෙම මෙහෙම ගස්සනකොට මෙහෙම මෙහෙම ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්න මේ නීවරණ ධර්ම පිළිබඳව මේ පොඩි විග්‍රහයක් මේ කලේ ඉදිරියට යන්න අවිද්‍යාවට ආසන්න කාරණාව නීවරණ නිසා ඉතින් මේ මාජිත මානව පුච්චා නැත්නම් මේ අපි ඉස්සරහින් යන ප්‍රශ්න ගත්තොත් මානවකයා අහනවා කියන සුනියුතෝ ලෝකෝ මේ ලෝකයේ වහලා ගත්තේ මොකෙන්ද? ඒකට උත්තරය අවිද්‍යාව. ඊගාවට මේ අජිත මානවකයා අහනවා හිතනවා කේනස්සු නප්පකාශති මේ බව මේ වැහිලා තියෙන බවවත් ඇයි ප්‍රකට වෙන්නේ නැත්තේ කියලා. මේ වැහිලා තියෙන බව මායාකාරී. මත් කරවන සුළු. මේ මත් කරවන සුළු ගැතිය නැති කරලා ප්‍රකාශ වෙන්නේ නැති ඇයි? ඇයි මේක විවෘත වෙන්නේ නැති? ඇයි මේක ප්‍රකට වෙන්නේ නැති කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ විචා පමාදෝ නප්පකාශති. මේ මසරුකමත් ප්‍රමාදයක්. නිසයි කියලා. මේ මේ අවිද්‍යා අන්ධකාරයෙන් වැහිච්ච ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියෙන බවත් නොපෙනෙන්නේ මේ මසුරුකම සහ ප්‍රමාදය කියන්නේ ප්‍රශ්නයට උත්තර දෙන ස්වරූපය. මේකට පොඩි අර්ථ විග්‍රහයක් එහෙම නැත්නම් ඊවරානුකූලව ජවනිකාවෙන් ජවනිකාවට යන කතාවක් අපි ඊයට ගත්ත ඒ අවිජ්ජා සූත්‍රයේ තියෙනවා අවිජ්ජා සූත්‍රයේ සඳහන් කරනවා මේ අවිද්‍යාවට මූල හේතුව නීවරණ ධර්ම. ඒ නිසා යම් තාකිතේ නීවරණ තියෙන තාකල් එක අන්ධකරණෝ අචක්කු කරණෝ පඤ්ඤා නිරෝධකෝ පඤ්ඤා දුබ්බලීකරණෝ අනිබ්බාන සම්පත්තන. ඊතක නීවරණ තියෙන තාකල් ඒක ඇහැ වහනවා. ප්‍රඥාව වහනවා. ප්‍රඥාව දුර්වල කරනවා. නිවනේ පිටපැත්තට යොමු කරනවා. ප්‍රඥාව නැති කරලා දානවා. ඒක නිසා අපි දැන හෝ නොදැන අවිද්‍යාවට කමන්න කරන්න දෙයක් නැවතුන හිටපන් කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ අපේ දර්ශනය අපේ දෘෂ්ටිය ඒකාන්තයෙන්ම වහලාගත්ත වක්‍ර වෙච්ච ඇද වෙච්ච චපල වෙච්ච දර්ශනය. ඉතින් ඒ නිසා අපි මේ අවිද්‍යාව ගැන දඟලන්නේ නැතුව නිවර්ණ අයින් කරනකොට ආසල කාරණා අයින් කරනකොට අවිද්‍යාවට ලැබ ගන්න බැරි වෙනවා. ඒ අවිද්‍යාවට මූල හේතුව වෙන නීවරණයට මූල හේතුවත් ඒ අවිද්‍යා සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්නනවා. බුදුජානකයන් සඳහන් කරනවා මේ අවිද්‍යාව සහාරව ආහාර සහිතවමයි පහළ වෙන්නේ නිරාහාරව ඉන්නේ නැහැ. ඒක නිසා අවිද්‍යාවට මුල් වෙන්නා වූ නීවරණ අවිද්‍යාවට ආහාර වෙන්නා වූ නීවරණත් නයිසර්ගික දෙයක් හෝ කේවල දෙයක් නෙවෙයි ඒක සාපේක්ෂ දෙයක්. ඒක රඳාපවතින්නේ මොකේද? ඒක රඳාපවතින්නේ දුෂ්චරිත තුනේ කියන. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන මේ දුෂ්චරිත තුන ආසන්නෙම ඒ අවිද්‍යාව නීවරණ වලට බලපාන. අපි මේක නිකන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි යම් වෙලාවක මේ කාමච්ඡන්දේ පිටු දැකලා කායගත සතියේ නැත්නම් ආනපානී නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් සක්මන් කරනකොට වම දකුණේ හිත පිහිටුවලා ඒ ඒ ඇති කරගත්ත චිත්ත වීති પરම්පරාවම හොඳට තේරුම් අරගෙන දැනගත්තොත් ඒ වෙලාවේ හොඳට හිත කර්මණීය වෙලාව ප්‍රභාස්වර වෙලාව නිවන තිබුණේ කියලා ඊගා චිත්තක්ෂණේ නීවරණ ආයේ එන්නේ කොහොමද එතකොට මේ සාර්ථක පරියන්කයක ගිහි ඉඳලා නැගිටලා ගිහිල්ලා නැවත ආය පරියක්කයට ආවට පස්සේ මුල ඉඳලා ආය සුද්ධ කරන්න වෙන්නේ. මොකද මේ දෙක අතර මැද දුෂ්චරිත සිද්ධ වෙන නිසා. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. එහෙම නැත්නම් මේ උපයාගත්ත පිරිසුදු කරගත්ත චිත්ත ප්‍රවෘතිය දිගට පවත්වන්න බැරි. මොකද මේ දෙකට අතර මැදි වෙන මේ දුෂ්චරිත නිසා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ උපයාගත්ත දේ වටිනකම දන්නවනම් ඒක නයික නැති උනායි කියලා අඬහව ගාලා හෝ නැවත නැවත ඇති කරන්න උගාවක් වෙහෙස කරයි කියලා හෝ උත්තරයක් ලැබෙන්නේ එයා තේරුම් ගන්න වෙනවා මේ එක පරියන්කයෙන් ඉඳලා ඊගාව පරියන්කේ දක්වා මේ සති ධාරාව එවන තමයි නීවරණ නැති తত্ত্বය දිගට පවත්වා ගන්න දන්නේ නැත්නම් මේ එක පරියන්කක කොච්චර නීවරණ නැති විනීවරණ හිතක් පහල කරගත්තා. ඒක ආය හොද හොද පණේ දන්නවා වගේ ආයතරයක් වෙනකොට ආය මුල ඉඳලා පටන් ගන්නවා. ඉතින් යාට හරි වෙහෙසයි යාට මේ ගමන දුරයි. ආධුනිකයර කොහොමදත් එහෙම තමයි. ඒ මොකද ආධුනිකය උපයන්න දැනගත්තට ඒකත් අහම්බෙට වගේ හරි නමුත් ආරස්සාව ගන්න. ඒ නිසා උත්තාන සම්පදා ආරක්ක සම්පදා කියලා දෙකක් තියෙනවා. ඒ නිසා මේ නීවරණ වලින් කතාව පටන් අරගත්තත් මේ ජීවිතය ඇත්තටම කියනවනම් මේ නිතරම හිත කෙලසෙන දෙයක් තමයි. නමුත් මේ සර්වඥාන්සේ පින්නන ප්‍රතිපදාවෙන් මේක තනින් තන කඩන්න පුළුවන්. තනින් තන දුර්වල කරන්න පුළුවන්. දුර්වල සමාජලාට තමයි සතුට වෙන මට්ටමට විනීවරණ චිත්තේ උද්දක්ක චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කල්ල චිත්තම් මුදු චිත්තම් කියලා සර්වඥාන්සේ දේශනා කරන තරක් තියෙනවා. ඒ කියන්නේ සර්වචනාංශී Taman ඉදිරියටපත් වෙච්ච ආධුනිකයෙක් අබෞද්ධයෙක් නවකයෙක් ආවට පස්සේ එයාට ධර්මයේ දේශනා කරනවා මූලික කොටස් ටික දේශනා කරලා ඉවර වෙලා එයාගේ හිත දිහා බලනකොට ඒ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් අන විනීවරණ චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් කියන විදිහට ගොවියෙක් වී වපුරන්න ඉස්සලා කලල් කරපු මඩ ගොඩක් වගේ මේ හිත බුදුහාමුදුරුවෝගේ බණ අහලා මුරුදු කලල් කරගන්න. මුරුදු කරගන්න. කල්ලි චිත්ත මුදු චිත්ත විනීවර චිත්ත විනීවර නැති චිත්ත බවටපත් කරගන්න. උදංග චිත්ත උද්‍යෝගයක් ඇති කරගන්නවා. අනේ මේ ඇති වෙච්ච නීවර නැති හිත අර දිගට පාත් ගන්න නැත්නම් පසන්න චිත්ත අනේ බුදු කෙනෙක් හම්බෙච්ච කොහොඳ අනේ බණ අපේ කරන අනේ නීවර නැති වෙච්ච කොහොඳයි කියලා මේ කල්ල චිත්ත මුදු චිත්ත පසන්න චිත්ත උදංග චිත්ත කියලා මේ හිත කර්මන්නේ වුණාට පස්සේ තමයි කියන බණක් තේරෙන්නේ කියන දෙයක් ඇති විදිහට පේන්නේ ඒ වෙනකම් බුදුහාමුදුරෝ සාමුක්කච්චක දේශනාව කරන්නේ සාමුක්කච්චක දේශනා කරන්න ඉසල හිත සකස් කරනවා ඒ හිත සකස් කරාට පස්සේ තමයි හිත යමක් උකහ ගන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ නැත්නම් මේක ඕල මොලයි බකන්නක්කාරයි මොන දේවල් අල්ලන්නේ ඒක බොහොම ඡණ්ඩයි පරුසක් මේක මුරුතු උනාට පස්සේ තමයි අල්ලන්නේ අන්නේ මුරුතු හිත යෝගාවචරයට වරින් වර තේරෙනවා. එහෙම පුරුදු වෙනවා. නමුත් ඊගාවචරයේ ගන්නකොට අර වක්කටේ අකුරු හැංගුවා වගේ ඊගාවචරය ඇවිල්ලා බලනකොට ඕනේ නැහැ. මේ තිබ්බතර කොහෙද හොයන්නේ. ඒ මොකද කවුරුත් හොරකම් කරුවා නෙමෙයි මේ දෙක අතර බඳ දුෂ්චරිත. කය හැසිරෙච්චටි හරිනේ. වචනේ හැසිරෙච්චටි හරිනේ. හිත හැසිරෙච්චටි හරිනේ. ඉතින් මේක යෝගාවචරයට චෝදනා කරලා වැඩක් නැහැ. මොකද යෝගාවචරයට ඇත්තටම දුෂ්චරිත කරන්න ඕන කමක් නැහැ. නමුත් අපි ඉන්න පරිසරය, අපේ ඇබ්බැහිය, අපේ ගැම්ම තියෙන්නෙම දුෂ්චරිත තමයි. මේක කටු ගහේ කටුල් කරන්න දෙයක් නැහැ. එළියට ගිය ගම එළියට යන්න ඕනකම තක්මුක්කවත් ඒකම තමයි. මේ නීවරණ නැතුව තියෙන හිත හරියට කුඩල පොට්ට උඩ තිබ්බා වගේ. කුඩල ඉන්නේ කොයි වෙලාවෙ පැනලා කොයි වෙලාවෙ අන්ධකාරයකට යන්න. කොයි වෙලාවෙ චතමණයකට යන්න කියලා. මේ බුදුරජාණන් වහන්සේ හරි නිසා ප්‍රතිපදාව හරි නිසා බුදුහාමුදුරගෙන ළමක පොට්ටේ උඩ තියෙනවා. අපි අයිතිවාසිකම් සඳහා හටන් කොටලා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අන්ධකාරයට චතමණයට යන්න. මේ දෙක තමයි නීවරණ හිත දුස්චරිත හිත කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ ඇත්තටම තමන් ගන්න දෙයක්වත් නෙවෙයි. ඇත්තටම කියනවා නම් පිට කෙනෙක් දෙන දේකුත් නෙමෙයි. මේ දුෂ්චරිත හේතුඵල ධර්ම අනුපාහ වෙන දෙයක්. මේ ත්‍රිවිධ දුෂ්චරිත රෝග නිర్ణ ස්වරූපෙන් දැනගත්තොත් මෙලෙදී සුව කරන පැත්තෙන් තීරුම් අරගත්තොත් මේ ඉන්නේ ඒ කෙනාට මේ ත්‍රිවිධ දුෂ්චරිත වලට තමන්ගේ අනුමැතියක් නැතුව වගේ පුරුද්දට කය ඒ විදිහට අසංගරව හැසිරෙන හැටි පුරුද්දට වචන දෙඩ වෙන හැටි පුරුද්දට හිත නන්නත්තර වෙන හැටි රෝග නිర్ణය කරන ස්වරූපෙන් දරගත්තොත් ඒක අනිවාර්යයෙන් මේ කුකලයා දකින්න තාක්කල් මේ මනුස්සයා හිතන්නේ මේකට වෙනම බේතක් ඇති වෙන ඔපරේෂන් එකක් ඇති මේකට වෙනම සාන්ති කර්මයක් ඇති මේකට වෙනම ගුරු මොෂ්ටයක් ඇති කියලා බාහිරේ හොයන. ඒ හොයන තාකල් නන්නත්තර ඒ හොයන තාකල් බෞද්ධයි. ඒට හොයන තාකල් මිත්‍යා දෘෂ්ටිකයි. මේ හොයන තාකල් අයුක්ෂමනිස්කාර. එච්ච කවදාද තේරුම් ගන්න ඕනේ මේක මට ඕනකමට නෙවෙයි බව හැදෙන්නේ. හැබැයි නමුත් මේ ගැම්මට එන දෙයක්. ඒ නිසා මම මේකේ සුවකිරීම පැත්තදී මට කළ හැක්කක් තියෙනවා. කළ යුත්තක් තියෙනවා. මේක මම වගකීම් බාර ගන්නවා. වගකීම් බාර ගන්නවා කියලා කියන්නේ පව් පව් වලට සමාදන් වෙනවා කියන එක නෙවෙයි. මේ ත්‍රිවිධ දුස්චරිත කාලයක් කරගෙන යාම නිසා බැහැයක්. ඊසා මේ ත්‍රිවිධ දුෂ්චරිත දුර්වල කරන්න ඒකට ආසන්න කාරණාව බුද්ධජානනාංශී අවිජ්ජා සූත්‍රෙ පෙන්නනව ඉන්ද්‍රිය අසංවරය. ඇහැ පාලනය කරගන්න ගන්න. කන පාලනය කරගන්න ගන්න. නාසය පාලනය කරගන්න ගන්න. ජීව පාලනය කරගන්න ගන්නේ නැහැ. කය පාලනය කරගන්න ගන්නේ නැහැ. අපි හිතනවා මේ වෙනුවට ඇහැට පුළු පුළුවන් තරම් රූප දෙන එක පවසත් කරක් කියලා. කනට ඇහ ඕන ඕන જાති ශබ්ද දෙන එක පොසත්කමක් කියනවා. නාසයට ඉල්ලන ඉල්ලන වෙලාවෙ ඒ ගඳ සුවඳ දෙන එක පොසත්කමක් කියනවා. දිවට විවිධ රසමසවුල දෙන එක පොසත්කමක් කියනවා. මේ කයට ඕන ඕන විදිහට ලඝු පොළවල් හදලා දෙන එක යාන වාහන ආරම්භ දෙන එක පොසත්කමක් කියනවා. ඉතින් ඒ දෙක දිහා බලනකොට අපි කවදා හෝ මේක සලකා බැලීමක් කරන්න වෙනවා. අඩු ගානේ භාවනා මධ්‍යස්ථාන මට්ටමේ නීවාසික භාවනා මධ්‍යස්ථාන මට්ටමේ අපි මේ ඉන්දියා සංවරයේ කිරීම හරහා සුඛෝපභෝගීත්වයේ සහ පාරිභෝගිකත්වයේ වෙනුවට ප්‍රයෝජනීය සලකලා අර පිටිමැස්සෙන් පාවිච්චි කිරීම මේකයි මේ ඉන්දියා සංවරය අතර සම්බන්ධයක් එහෙම නැත්නම් මේ සමාජ විද්‍යා ධර්මයයි මේ ආර්ථික සංකලනයයි දෙක අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ කියන මේ ආර්ථික න්‍යාය කියන්නේ ලද දෙයින් සතුටු වෙලා අර පිළිමැස්මෙන් ගත කරන ක්‍රමය ඉන්දිය සංවරයත් ජන විඥාණයට නම් දෙන්න බෑ. කවදාවත්. හැබැයි මට පුළුවන්. තමන්ට පුළුවන්. එච්චරයි විතර තියන් දැනගන්න ඕනේ රහස මේ මගේ පවුල කෙනෙක් වෙච්ච නිසා කුලයේ කෙනෙක් වෙච්ච නිසා මානව අනුගමනය කරන ශිෂ්‍යයෙක් නිසා මගේ ගුරු ආවතුරෝ නිසා මොන්නම විදියකින්වත් කාරක තිජසකර පටවන්න බෑ පටවන්න යෑම අමානුෂික තුච්ච ම්ලේච්ඡ පාහර වැඩක් මේ ලෝකයේ ආගම් පැතරේ වේ ඔන්නේ පාහර නීතියම අනික කට්ටිය හික්මවන්නයි අපි මේ මිෂනරි වැඩ කරන්නේ කියලා මේ ම්ලේච්ඡයෝ ශිෂ්ට සම්පන්න කරන්න හදන්නේ ඉන්දිය සංවරයක් ඇති කරන්න හදන්නේ කියලා තුවක්කුවයි මධ්‍යසාරයි ගණිකා වෘත්තියයි ඉදිරිය තියාගෙන ඔන්න ආගම් පැතුම් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඉන්දිය සංවරය කියන එක මේ චිත්ත දුස්චර්චිත ආසන්න කාරණේ කවදාවත් ජන විඥාණයට දෙන්න හදන්න එපා. දුසිංගණම් ක්‍රොස් ගණන් හිතන්න එපා. මේක මම දැන් මෙතන නම් පුළුවන්. තව කෙනෙකුට, තව සමිතියකට, තව පිරිසකට දෙන්න හදන එකම විශාල මානසික අසහනයක්. ඒක මානසික රෝගයක්. ඒ නිසා ඒක පුළුවන් වෙලා නොකර ඉන්න මේ බ්ලේච් වෙන්න නරම වෙන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ බැරි වැඩ නොකර අබරෝ කියලා බැරි එක වැත්තක දාගෙන Tamange ඉන්දිය සංවර කරගන්න ගියොත් එතන කියන නිහඬ බණ ඔය ලවුඩ් ස්පීකර් දාගෙන කෑ ගහනට වැඩිය වටිනවා. Taman ඉන්දිය සංවරය ඇති කරගන්න. ඒක ලේසියි. ඒක පේන්නේ එලිමා සිර කඳවුරකට කැමැත්තෙන් යනවා. ඒකයි මේ මුග දෙනෙක් අකමැති මේ භාවනා වැඩ පිළිවෙලකට එන්නේ. ඒක මේ විහිං පටවගත්ත නීති තොගයක්. හොඳට හැකුම් උදාහරණ ජීවත් වෙන්න පුළුවන් තැනක මොකටද මේ අනවශ්‍ය නීති දාගන්නේ කියලා ඒ නිසා කිසි කෙනෙකුට එන්න කියන්න බෑ. කීයට හරි මෙහෙම දෙයක් තියෙනවා මේක. දැන් අද්දුට ප්‍රත්‍යක්ෂයක් කෙරුවොත් නම් හරියනවා. කියලා මේ ඉන්දිය සංවරයට කෙනෙක් නැමෙනවා නම් එයාට කියන්න පුළුවන් ශිෂ්ට මිනිස්සෙක් කියලා. සීලාචාර මිනිස්සෙක් කියලා. මහත්ම ගතිය කෙනෙක් කියලා. ලෝක මානව ඉතිහාසයේ ඉහළම ශිෂ්ටාචාරය තමයි තමා විහිං තමන්ගේ ඉන්දිය සංවරය ඇති කරන එක. එයාට දුෂ්චරිතාංග වෙන්න පටන් ගන්නවා. එයාට නීවරණ වෙන්න පටන් ගන්නවා. එයාට අවිද්‍යාව වෙන්න පටන් ගන්නවා. මේ ඉන්දිය සංවරය හරහා අවිද්‍යාවට විලා විද්‍යාව කොහොමද එන්නේ කියලා මොහොම දුරස්ත සම්බන්ධයක් තියෙනවා. බුදුහාමුදුරන්ට තේරෙනවා. උගා කිටිට ගියාම තේරෙනවා. පටන් ගන්නකොට මේ ඉන්දිය සංවරයේ පේන්නේ වාල්කමක්. එදිමාංශිත කටුවක්. විශ්ින් දාගත්ත කටුවටුණක් කියලා. තම සර්වචනන්සමේ අවිද්‍යා සූත්‍රය පෙන්නනවා මේ අමාරු කෙලවරක් වෙන අවිද්‍යාව. ඒක වශයෙන් කඩන්න බෑ. ඔබ ඒක නීවරණ වශයෙන් තමයි කඩන්නේ. නීවර වශයෙන් මට ලොකු වගකීමක්. ඒක කඩන්න නම් ඔබ ත්‍රිවිධ ශික්ෂාවක පිටන්න ඕනේ. නැත්නම් ත්‍රිවිධ ශික්ෂාවට වඩා ඒක මෙතන තියෙන ත්‍රිවිධ දුස්චරිතෙන් අයින් වෙන්න ඕනේ. කායික වාචසික මානසික. ඉතින් ඒකත් මේ එක ජීවිතයක අවුරුදු 7කින් දවස් 7කින් කරන්න බෑ. ඒ වෙනුවට කරන්න පුළුවන් කුංචි මට්ටමේ ඒ ඒ ඉන්ද්‍රයන් සංවර කිරීම. ඒ ඉන්ද්‍රයන් සංවර කිරීම බොහෝම අඩියට අත දාලා තමගේ පෞරුෂත්ව වෙනස් කරලා දෙනවා. බොහෝම අඩියේ ඉඳලා සකස් කරලා තමක රුචිකම් වෙනස් කරලා දෙනවා. බොහෝම අඩියේ ඉඳලා සලකා බලලා හැබැයි එහෙම නැත්නම් කල්ගේ විනෝදාංශ වශයෙන් අපි කියන්නේ කොටිවත් නැවත සලකා බලන්න පුළුවන් වෙනවා. මෙන්න මේ පසුබිමේ තමයි අපිට මේ ඉන්දිය සංවරයට හේතු වෙන සතිය එහෙම නැත්නම් මේ සර්වචනාංශිකින් නැනේ අවිද්‍යාවෙන් ලෝකෙ වැහිලා තියෙනවා. ඒක අපිට නොපෙනෙන්නේ එහෙම අපි පිස්සු කෙලින බව අපි නොදන්නේ මේ ප්‍රමාදේ නිසායි අසතිය නිසායි. ඒ අසතිය නැති කරොත් සතියට ගියොත් අප්‍රමාදේ නැති කරොත් ප්‍රමාදේ නැති කරොත් අප්‍රමාදයට ගියොත් ඒ පීවර කීපේ හරහා ජවනිකා කීපේ හරහා අපිට අවිද්‍යාවේ දුර්ලභ කිරීමක් කරනවා. ඉතින් පසුගිය දවසක ප්‍රශ්නකුත් අහලා තිබුණා මේ සතිය පිළිබඳව පොඩි අර්ථ විග්‍රහයක් කරන්න කියලා ඒක අපි කල් දක්වා මේ ධර්ම දේශනාවදී අපි ඉදිරිපත් කරගනිමු කියලා. ඉතින් අපි දැන් මේ අවිජ්ජා සූත්‍රයත් ඒක සාධක සූත්‍රයක් අපි ඉදිරිපත් කරගත්තේ. අජිතමානව පුච්ඡනත අජිත සූත්‍රයත් අනුව දැන් මේ බලන්න හදන්නේ මේ අවිද්‍යාව නැමැති මේ මහා කඩුගල කඩන්න මේ සතිය නැමැති කුඩු ගෙඩිය නැත්නම් අප්‍රමාදී නැමැති කුඩු ගෙඩිය කොහොමද භාවිත කරන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය තමයි අර අජිතමානව පුච්චාවි ප්‍රශ්න අනුව කෙලිම අවිද්‍යාවෙන් ලෝක වෙයිලා තියෙනවා. ඒක ඒ බව නොදන්නේ ප්‍රමාදේ නිසායි කියලා ප්‍රශ්න උත්තර. නමුත් ඒකේ හේතුඵල සම්බන්ධතාවය පටිච්ච සමුප්පාදය අවිද්‍යා සූත්‍රෙ බෙන්නනවා. අවිද්‍යාවට ආසන්න හේතුව නිවරණයය නීවරණයට ආසන්න හේතුව ත්‍රිවිධ දුෂ්චර්යෝය ත්‍රිවිධ දුෂ්චර්යයට ආසන්න හේතුව පසුබිම ඉන්ද්‍ර සංවරය නැතිකමයි ඉන්ද්‍ර අසංවරය අන්න ඒකට උත්තර ඒකට හේතුව සතිය නැතිනම් ඉන්ද්‍ර සංවරය නැහැ සතිය තියෙනවා නම් ඉන්ද්‍ර සංවරය තියෙනවා ඉතින් නිසා අපිට සතියත් එක්ක ආසන්න කාරණාව පේන්නේ ඉන්දිය සංවරයයි. නමුත් ඒක තුර යන ගමනක් ඒක. අවිද්‍යාව දුර්ලභ තරමට මුල් බැහැ ගන්න ඕනේ. ඒ සඳහා සති මාත්‍රාව ප්‍රමාණවත් වෙන්නේ සති මාත්‍රාව මදි සති අඛණ්ඩ භාවයේ සති වේපුල්ල භාවයේ අඛණ්ඩ සතිය සුපතිට්ඨිත සතියක් ඕනේ. ඉතින් ඒ නිසා යෝගාවචරයා මේ සතිය ඉස්ලාම් පටන් ගන්නකොට තනින් තනින් ටික් ටික් ටික් ටික් පෙළක් තිබා වගේ තමයි. පහුවෙනකොට තමයි චිත්තිරාශ වල සරල රේඛාවක් බවට පත් වෙන්නේ. අපිට ගණන් කරනකොට කිව්වේ අඛණ්ඩව යන ලක්ෂපත රාශියකගේ ගමන රේඛාවයි. අපි ඩොට් මැට්‍රික්ස් printer එකට දාලා අකුරක් ගන්නකොට අපිට අකුර රේඛාවක් විදිහට පෙන්වනට ඩොට්ස් කීපයක් එකතුලා තමයි රේඛා අකුර ස්වරූපය හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේ සති මාත්‍රාව කියන එක තිතක් වගේ. සති අඛණ්ඩ භාවය කියලා කියන්නේ රේඛාවක් වගේ තිතෙන් තිත තිතෙන් තිත එක දිගට යාවෙනවා. ඒකට ඒක ගැම්ම කරනවා. ඒක ආවේගයක් ඇති වෙනවා. ඒක ත්වරණයක් ඇති වෙනවා. බල කැවෙනවා. ඉතින් බල කැවිච්ච සතිය සති මාත්‍රාවත් එක්ක උගා වෙනස්. ඒක හිතා ගන්න බෑ. ඒ වගේම තමයි මේ බල කැවීමේ වේගය හිතා ගන්න බැරි වේගෙන් සිද්ධ වෙනවා. හොඳට අතහුරු කරගත්තට පස්සේ ඉස්සෙල්ලා සත්‍ය මාත්‍රාවක් ඇතිගෙන ඊගාසති මාත්‍රාව ගන්නවා කියන එක හොදෝ තමයි දනවනේ. ඒක හුස්මක සතිය පිටවල ආයතනයක් ඊගාව සතියක් කෙනකොට අමාරුයි. ඒක ඇති වෙලා ඒ ඇති වෙච්ච එක වේගය බාල කරගන්න නැතුව දිගට කරගෙන යන්න ගත්තොත් ඒකේ ගැම්ම කන හැටි, කස කැවෙන හැටි, වේග කැවෙන හැටි හැම වෙලාවෙම යෝගාවචරයගේ වාසියට හිටලා තියෙනවා. කැඩෙන කැඩෙන හැම වෙලාවෙදීම යෝගාචරයට අරියලුවට හිටිනවා. ඒ නිසා මේ සති ධාරාව දිකට පවත්වා ගැනීම හා ෂණ මාත්‍ර සතිය යෝගාවචරය ඉගෙන ගන්නකොට තේරුම් ගන්නකොට ඒ යෝගාවචරයට ධෛර්යයක් වෙනවා හැම කෙනාම සති ධාරාව සතිපට්ඨානය වේපුල්ල සතිය අඛණ්ඩ සතිය ඇති කිරුවේ තනි තනි සති මාත්‍රාව හරහා ඒක හරියට කියනවා නම් යම් කිසි කෙනෙක් චතුර කතාවක් පවත්වන නැත්නම් චතුර දක්ෂ විදියට රචනයක් කියනවා තේමාව සහිතව ව්‍යාකරණ සහිතව ඒ හැම කෙනාම මේ චතුර කතාව පටන් අරගත්තේ ඒ දක්ෂ ලියවන රචනය පටන් ගත්තේ ආයන්න ආයන්න වශයෙන් එක එක අකුරු ඉගෙනගෙන ඒ අකුරු ඉගෙන ගන්නකොට යාට චතුර කතාවක් පිළිබඳව හීනයක්වත් හිතන්න බෑ. හීනෙන්වත් හිතන්න බෑ. මේ වගේ ලස්සනට ලියා ලියා යන එක හිතන්නවත් බෑ. එදා අපි ආයනෝ කියන්න මාස ගණක් කරනවා. ආයන්න ආයන්න කරාට දවස් ගණන් ගණක් කරනවා. ඇයන්න කරාට දවස් ගණන් ගණක්. ඒකකින් එක එකින් එක එකින් එක ඉගෙන ගන්නකොට හිතෙනවා එයා ආයෙක දිගට කතා කරගෙන යන එක නාපුරු කියවන එක නා දකින්නකොට එයා නිකන් සුර දිවි ලෝකෙන් බහපු කෙනෙක් වගේ පුදුම දක්ෂකමක් නෑ අර එක එකින් තමයි යන්නේ නිසා මේ සති මාත්‍රාව තමයි ඉස්සලා හඳුන්ලා දෙන්නේ. මේ සති මාත්‍රාවට කියන්නේ එළඹ සිටීම කියලා. ජීවිතනම් වලින් උත්සාහ කරලා තියෙනවා එළඹ සිටීම වර්තමාන මොහොතට එළඹ සිටීම ඒක යාදෙන්න පටන් ගන්නකොට නැත්නම් ඒකේ ආනිසංසෙන්න පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ වෙන අර්ථකින් පෙන්ලා දීලා තියෙනවා චිරකටම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා මේ විදිහට වර්තමානයේට එළඹ සිටලා ඒක උතුම්ම දෙය කියලා තේරුම් අරගෙන යම් කෘත්‍යයක් අපි කරා නම් ඒ කරපු කෘත්‍ය පිළිබඳව විස්තර විභාග ව්‍යංජන අනුව්‍යංජන පසුබිම හොඳට මතක හිටිනවා ඒ නිසා යාට බොහෝ කලකට පෙර ඇසු විරුදේ නැවත මෙනෙහි කිරීමේ ශක්තියක් එනවා සතියෙන් වැඩ කරනකොට. ඒ නිසා සතියට සිහිය වර්ණ කරපු දෙයක සිහිය ලැබෙනවා මතකයේ කියන අදහසක් පුදු ජනවාසී දෙන්න. ඒක නිසා මෑත කාලයේදී සතිය අකේ කරනකොට අකුරු කරන දරුවන්ට ඉස්කෝලේ යන කෙනාට මේ මතක හිතීමේ ශක්තිය වැඩි කරන්නේ සතිය අවශ්‍යයි කියනකොට අර පරණව තිබුණේ භාවනා කරන්න ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා කරන්න පුළුවන් ඉස්කෝලේ යන වෙලාවේ කාලේ නාස්ති කරන්න හොඳ නැහැ කියලානේ. නමුත් දැන් කියනවා මේ සතිය සඳහා ගෙතන කාලේ කාලේ නාස්ති කිරීමක් නෙමෙයි අධ්‍යාපනයට දෙන රුකුලක්. චිරකතම් කියන භාෂිත අපේසරිතානුසරිතා. ඒක නිසා ඉස්සර හිතුවේ නැත්තම් මේ අපේ ජීවිතේ පොඩි කාලේ අපිට එච්චර මේ භාවනා කරන්න වයස මත එදා ගන්න භාවනා කරලා අපෝ ධර්ම තාම වයසමදී ඒගොල්ලෝ ඉගෙනගෙන ඉවරලා පස්සේ ඒ කියන්නේ කුඩෝල් කරලා ඇට්ට ගුණා කරාට පස්සේ තමයි මරණ හරක් ගියන වගේ කටකලේ ගාලිපතින්න ඕන්න භාවනා මධ්‍යස්ථාන කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි බබාට දැන් නම් බබා නිකන් ලොකුයි සතිය පොඩ්ඩක් පුරුදු කරලා දෙන්නේ කියලා. එතකොට ඒකට ඌ කරප්ට් ගන්නව දෙයක් නැහැ. පොඩි කාලේ කරපු දැබේ ඌ කරන්නේ පහේ ශිෂ්‍යත්ව කරන්න හම්බුනේ නැහැ. ඔය ඕකයි කරගත්තොත් එම මේ දවස්වල මේ ටියුෂන් පත්‍යක් තියෙනවා 10 විභාග කරන්න බෑ. මේ මේ ළමයි ඔය ඇඩ්වාන්ස් වල පන්තිවලට යනවා භික්ෂුව කතා කරනකොට මේ සත්‍ය වඩන්නේ කොහෙද උගයි. නමුත් දැන් හොඳට පිළිලා තියලා තියෙනවා විභාගෙන් පාස් වෙනවා නම් පාස් වෙලා තියෙන සත්‍ය වඩන එකෙන් තමයි. ටියුෂන් කී කාටද? මේ සම්බන්ධතාවක් මතුවෙන රුගේක අපි ඉපදීම වාසනාවක්. ඒ නිසා හැම කෙනාම කල්පනා කරන්න ඕනේ මේ සතිය කියන්නේ එළඹ සිටීමක්. අනේ එළඹ සිටි මොහොත කවමදාකවත් ස්වභාවයෙන් හිටින්නේ නැහැ කියන එක ජීවිතේ කාෂ්ඨය. මම නැවතත් ඒක කියනවා මේ එළඹ සිටීම කවමදාකවත් ස්වභාවයෙන් කාටවත් දෙන්නේ නැහැ. ස්වභාවයෙන් ආවට ඒක වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා ඒක පේන්නේ කම්මැලි බවක්, නීරසකමක්, ඒකාකාරීකමක්. ඉතින් ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍යමත් පවේ බාලය නැත්තම් සීගේ බලමයි මේ කියලා ඒක ඉංග්‍රීසියෙන් ලිව්වේ power of mindfulness මෙන්න මෙවැනි ಗುಣ දෙන මේ සති මාත්‍රාව මේතා බරපතල වූ අවිද්‍යාව කඩන්න පුළුවන් එකක් බවත් ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ හැබැයි හැම වෙලාවෙම ගෙදර ඉන්න කෙනෙක් මෙන්න මේවැනි සතියක් මූලස්ථානයේ දීලා එයාට රජකම දීලා එයාගේ උපරිම වැඩ ගන්න බුදු වෙන්න වෙන්නම ඕනේ කියලා කියනවා බුදු කෙනෙක්ම මේක කියනවා. ඒකයි බුදුහාමතුනා සහාය ශක්තිය. මේ සත්ත පහකට ගණන් ගන්න තුව පැත්තකටලා ඉන්න මේ සතිය. එයාට මූලස්ථානයේ දීලා එයාට විදායක බලතල දෙන්න බුදු කෙනෙක් බුදු වෙන්න ඕනේ. බුදු කෙනෙක්ම මේක කියන්නේ. ඒ නිසා හිතන්න එපා කවදා හෝ යනකොට පය හැප්පිලා වැටෙනවා වගේ අපිට සතිය හම්බ වෙන්නේ ලැබෙන්නේම නැහැ. ඒකට පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. පරතෝഘോഷය කියන්නේ අනුගෙන් අවු කන් දෙන එක. ඒක තිබුණට ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒක තමන්ගේ උපකරණ මල්ලට ගමන් මල්ලට දාගන්න යෝනිසෝමනස්කාරය අවශ්‍යයි. මේ අපි මෙතෙක් කරනාව එකක් මේක නොමිනේ ලම්පුණයි කියලා හකට දාන්න වටින්නේ මේක වටින දෙයක් කියලා බුදු කෙනෙක් කියනකොට ඒක වටිනකම තේරුම් අරගෙන වැඩ කරන්නත් යෝනිසෝමනස්කාරය ඕන. ඒක නිසා අවිජ්ජා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ සති සම්පජාඤ්ඤයට ආසන්න කාරණා යොත්සුමච්චකාර. යොත්සුමච්චකාරේ නැති කෙනාට සතිය ගැන කියනකොට කියන්නේ පොඩි ළමෙන්ට ඕක කරන්න බෑ පහේසි සත්‍ය තියෙනවා. සස්පලි ගණන් ගන්න තියෙනවා. ওই භාවනා කරුම් ඉන්න බෑ කියලා. ඒ ආයෝනිසමස්කාරය ඇති කෙනා සතිය පහක් කරලා යොත්සුමච්චකාරය කියන කරා ගන්න මේක අමතර දෙයක් වුණාට මේක දුර ගමනක් කරනවා. ඉතින් ඒ සතියේ තියෙන මේ සුවිශේෂී බලය සිංහලයට ඉතිහාසයේ අවුරුදු 1000කට විතර ඉස්සලා නැති වුණා මොන අවාසනාවකට නැතිවද කියන්නේ. ඒක පිළිබඳව තාම කිසිම කෙනෙක් ගවේෂණයට ගිහිල්ලා නැහැ. අපිට පේන හේතු ටිකක් තියෙනවා. විදේශ ආක්‍රමණ වගේක් ඇවිල්ලා තියෙනවා. විශාල දුර්භික්ෂ සබ්බැමිනිකියා සාය කරකොල සෑය ආදි වශයෙන් දුෂ්කරතාවකට පහුවෙලක් පත් වෙලා තියෙනවා. ඉතින් මේ හේතු නිසා බුද්ධ학මේ තියෙන මේ ප්‍රධාන ඉගැන්වීම නැත්නම් බුද්ධ ධර්මයේ තියෙන මේ ප්‍රධාන ඉගැන්වීම හැලිලා ඉතුරු ටික විතරයි අපිට බුද්ධ학ම කියලා හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අපි බුද්ධ학ම ලස්සට උපදාලා කිච්චෝල්ලලා පෙරදාගෙන උඩ තියාගෙන නටනවා. නැවත ඇක්චුලි මදි නෑ. ගොබේ නෑ. ඒක නිකන් ගොබේට ගොබේ නරක් වෙච්ච තල් ගහක් වගේ. ගොබේට කුරුමිණියා ගහම පොල් ගහක් වගේ. කඩාවත් අපි දානවා. ඉතින් මේ මේ බුද්ධ ධර්මවල මේ සතිය දාපු ගමන් බුද්ධ ධර්මේ බවටපත් වෙනවා. මේක කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා මේ එළඹ සිටි සතිය ඇති කරගන්න අපි මේ සතිය හැම පැතිකඩක්ම දැකගෙන උත්සාහ කරන්න ඕනේ. ශක්ති ප්‍රමාණය මේක ලං කරන්න. ඉතින් ඒකට අටුවචාරි වහන්සේලා විස්තර කරනකොට කියන්නේ සතිය ඇති හිත කිදා බහිනවා සතිය නැති හිත පොළා බහිනවා යමක් අරමුණකට ගියාට පස්සේ අරමුණේ මතු පිට ඔයේ පොලා පැන පැන තියෙනවා අසතිමත් හිත. සතිමත් හිත අරමුණට දිඳාවයි. මේ පොලා පයින් ගතියට ආයෙන් කියන්නේ පිලාවන ලක්ෂණ කියලා. මේ පොලා පයින් කියන කේකින් අපවචනයක් වෙන්නේ. ඒ නිසා මේ පිලාවන ලක්ෂණය තමයි කාමච්ඡන්දේ හැටි අරමුණේ කර්මකට පැන පැන යනවා කිසිම දවසක එකට බහින්නේ නැහැ. ඔය මතු පිටින් අත්ෙන් අත්තර පැන පැන යන වැස්ස වෙලාවට අත්ෙන් අත්තර පැන යන කුරුණෙක් වගේ. අත්‍ය කතර පැනපැන යන පිස්සු වඳුරෙක් වගේ. එයා දන්නේ නැහැ කොයි අතරේ ගාඩ පණින්න කියලා. මොකද සතිය කරන්නේ බොහෝ අරමුණු වෙනකොට එක අරමුණක් අරගෙන ඒකටම කිලා බහින කියනවා අපි ආපද ලක්කන. ඒකට නිදර්ශන පෙන්නනවා ඒකත් මම හිතනවා අවස්ථාන කුලවල ප්‍රයෝජනවත් වෙයි කියලා වතුරකට රිකෝම් කරලා දැම්මොත් පොරොප්ප කරලා දැම්මොත් පරණ ලබු කබලක් දැම්මොත් ඒක වතුර මතු පිට පාවි පාවි කුලකට ගහගෙන යනවා. ඒක අසත්‍යමත් හිතක්. ඒකට යකඩ කැලක් හරි ගලක් හරි දැම්මොත් දාපු තැනම වතුර කිඳා බහැලා ඒක වතුර ජල කඩේ අඩියටම යන කන්නතර කරන බලවේගයක් ලෝකේ නැහැ. නිසා සතිය විතර දාපු ගමන් බොහෝ අරමුණු વિશે මන්මත් වෙනවට වඩා වඩා වේලාවක් පවතින නිතරම වෙන ප්‍රකටව හම් වෙන අරමුණක් තෝරාගෙන ඒකටම නැවත නැවත යොදවනකොට ඉස්සල්ලා හිත ටිකක් පොළාපයින් ගතිය තියෙනවා. ගතිය පිහිටගෙන ඉන්න පටන් ගන්නතර පස්සේ බුරුල් කරපු පසකට හෙල්ලකින් දබලා එන්න වගේ කඩාගෙන කාගෙන යනවා. ඒ වෙනතයි බුරුම ස්වාමීන් වහන්සේ කියනවා කම්පිච්ච අලකයකට ගෑරපුව බස්සන්න වගේ හරියට නියම බරත් නියම කෝණයක් දැම්මොත් ගෑරපු යන කැල දැවටෙනවා. එහෙම එතකොට අලක ගැරපු ගන්නකොට අලක ඇලෙනවා. නමුත් මේක බැස්සේ නැත්තම් ගැරපු නැවත ගන්නකොට අලක ඇලෙන්නේ නැහැ. ඒ වගේ තමයි අරමුණට සතිය වැටුණා නම් ඒ අරමුණයි හිතයි මොකට මොන දාන හදකමක් පටන් ගන්නවා. අන්න ඒක tie නිසා අරමුණේ අලගිය මුලගිය දැනගන්න පුළුවන් ගැතියක් තියෙනවා. මතු පිළිදුවන එකට මොනම දෙයක්වත් බලා කියා ගන්න වෙලාවක් නෑ. අර අර මේවර නිසල තව අරමුණක් වෙනවා. ඒක නිසල තව අරමුණක් වෙනවා. යා නිකන් වාසි වතුරේ මේ පාවෙන වගේ කිසි තැනක මුල් පයින් නැහැ. සාපිලාපන ලක්ෂණය පෙන්වනවා සතියට. පිලාපන ලක්ෂණය පෙන්වනවා අසතියට. ඒ වගේම අසම්මෝස රස. සතිය තියෙනකොට තමයි වැටෙන කාරණාව තමයි මම දැන් සතියේ ආස්වාසේ ඉන්නවා කියන එකත් වගේම ප්‍රස්වාසේ නෙවෙයි කියලා කලකොලකමකට දෙන්නේ නැහැ. ඉන්නේ ආස්වාසේද ප්‍රස්වාසේද පිම්බී බැකීමද මොකේද ඉන්න ඕනේ මම ඒ අවුල කියන තාක්කල් සතිය මුල් බෑගෙන නැහැ. සතිය මුල් බෑනේ නිසකවම දන්න මෙතන ඉන්නෝනේ මම මෙතන ඉන්නවා. අන්න ඒ වගේ මේ විද්‍ය පඳුරට විද්‍යාවට විද්‍යාවට වැදුනේ පඳුරට කියනවනම් සතිය පිළිබඳ උත්සාහය තියෙනම සතිය පිටලා නැහැ. විද්‍යාවටයි වැදුනේ පඳුරටයි නම් එහෙනම් දන්නවා සපෝසාවක් නැහැ. අන්ධ අංජ බජන්නේ. ඔළුව අවුල් වෙලා නැහැ. මේ හරියට මේ ඉලට වැදුනා තුළ. මේව කලාසුකින් වදිනකොට යෝගාචර තියෙනවා. ඒක එක සැරේම කරන්න බෑ. බොහෝ වාර ගණන් කරනකොට සතිය අරමුණේ බහිනවා ලකැලට ගැරපේ බහිනවා. නැත්නම් බුරුල්පතට එල්ලකින් තමලන්න වගේ ඒ කාකට බහින ගතිය තමයි Tamanට තේරෙන්නේ. එතකොට යාට තේරෙනවා මේ සඳහා නිවැරදි එල්ලයක් අවශ්‍ය වීරයක් කියන දෙක එකලස් වුණොත් තමයි බහින්නේ. ඉවැති එල්ලේ නැතුව අලකැලට ඈත තියෙන මේස් මැද හරිය තියෙන අලදීශයක අලේ අලකැලට හැගෑරපු බසන්න ගෑරපු වකයක් තියෙනවා. ඒ අවල් අලකැලට මම ගහන්න කියලා එයා දැනගන්නත් ඕනේ. ඊට පස්සේ ඒකට හයියෙන් දබල අමෝරා යන්නට හරියන්නේ නැහැ. ඒකට විගාණට වදී අලකැල විසිරි. ගානට අවශ්‍ය ඒ දවට ගන්න ඕන දවටන ගාන එකට බස් බස් අවශ්‍යයි. ඒකටම අදාළ වීර්යයක් තියෙනවා. අන්නේ වීර්ය නැතුනොත් ඔලකොලයි වැද්දෙක් වගේ. හරියටම අදාළ ඉල්ලයක්, ඉවරදී ඉල්ලයක්, අදාළ වීර්යයක් තිබුණාට පස්සේ අලකැල දැවටෙන බව, කිඳා බහින බව, Tamanne කැරපුව ගන්නකොට අලකැලත් එන එකෙන් දරගන්න පුළුවන්. ඒ නිසා අරමුණට කොයි වෙලාවෙද සත්‍ය ක්‍රියාත්මක උනේ කියලා කියන්නේ රසය, කෘත්‍ය, කෘත්‍ය තමයි අසම්මෝස රසය. ඒ වගේම තමයි විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා අටුවාචාර්යන් වහන්සේලා පින්න කාරණාවක් තියෙනවා යෝගාවචරයට වැටහෙන ක්‍රමයක් තියෙනවා බොහෝ අරමුණු තියෙද්දි මේ දක්ෂව අදාළ අරමුණට හිත බහින නිසා තමන්ට අවශ්‍ය විෂය බොහෝ අරමුණු අතර අවශ්‍ය අරමුණ එන්නේ එන්නේ එන්නේ ලක් වෙන්න පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ යාර වෙන්න පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ සැක වෙන්න පටන් ගන්නවා බොහෝ අරමුණු අතර තමයි තියෙන්නේ අපි කියනවා වේදිකාවේ උගෝ නළු ගොඩක් ඉන්නවා. අපිට යම් නළුවෙක් මතු කරලා පෙන්නන්න උනන් ඒ ජවනිකාවට අපි ආර ෆ්ලෑෂ් ලයිට් එක අල්ලනවා. එයා වේදිකාවේ කොහෙ ගියත් ඒ යාට ඒ ආලෝකකතම්බය අල්ලනකොට අනිත් නළුන් නිලියන් දිලින වෙන අතර මෙහා ප්‍රභාසර වෙන්න ගන්නවා. එතකොට දර්ශක ප්‍රේක්ෂකයා දන්නවා මේ ජවනිකාවේ මෙයාව තමයි පෙන්වන්න ඕනේ. ඒ වගේ තමයි සත්‍ය ආලෝකය මූල කර්මත්තාන්ට යොදනකොට ඒක උද්දීපනය වෙන ප්‍රමාණයට අනික් අරමුණු නිවෘත්ත භාවයට නිහීන භාවයටපත් වෙනවා මේ දක්ෂකම තේරුම් ගත්තට පස්සේ යෝගාවචර තේරුම් ගන්නවා අරමුණු රාශියක් තියේදී තමට අවශ්‍ය අරමුණට හිත යොදන්න මානසිකාරය යොදන්න චේතනාව යොදන්න විතක්කය යොදන්න හැකියාව තමයි අපි එක විදිහකට කියන විල් පවර එක. එහෙම නැත්නම් අපේ පෞරුෂත්වය. එහෙම නැත්නම් අපිට අවශ්‍ය දේ බොහෝ දේවල් වලින් වෙන් කර ගැනීමේ හැකියාව මේ පුහුණුවකින් ගන්නවා. එහෙම නැත්නම් අරමුණු එකින් එකට පැන පැන මතු පිටින් පැන පැන යන හිතක් තියෙනවා. ඒ නිසා අරමුණු රාශියක් තියෙද්දී අවශ්‍ය අරමුණට ප්‍රමණක් හිත යොදන්න පුළුවන් ශක්තිය පෙන්වන්නේ ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා පරිලයන ඉන්න තැනට වැලි මුංගටයි සමසම කලවක් කරලා විසිකෙරුවොත් මොනම පරිලයකවත් වැරදිලාවත් එළියට ඒකට ගහන්නේ නැහැ. උගහන්නේ මොක කැටේටම තමයි. ඒකේ මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. ඒක විශ්වවිද්‍යාලේ ගියොත් නම් ඉගෙන ගන්නම බෑ ඕක. ඒකේ අංජබජල් කරන එක නේ කරන්නේ. ඇදි ගන්න එක නේ ඔක්කොම දාගෙන. මේක නෑ ඔච්චර ජාති තිබුණත් ඔබට ඕනේ කවුල ගන්නවා නම්. මේ මනස දිනු. ඒ වගේම තමයි ඒ වෙනකොට වෙන එකක් කවුල ගත්තා නම් ඒ පරාදයි. ඒ නිසා මේ විෂයට අභිමුඛ කරන ගතිය. අදාළ දෙයට අභිමුඛ කරන ඉස්සර පොට්ට chance දෙක තුනක් ගහලා ඊට පස්සේ තේරුම් ගන්නවා. මේක හරි හොඳයි මේ අස්සන චිට් එකේම දාන කට්ටිය ඉන්නවා. හරියටම ගහතයි මම කරලා නැහැ. මේ මොහොතටම හරියට ගියද මේ අස්සන තමයි හිටන්නේ කියලා. මේවා මේ සූදු කෙලිනවනම් සතිය තියෙන කෙනාට වෙනවා හරි ලේසි කියලා. මේ ප්‍රශ්න තියෙන උ දන්නේ මේක සතිය කියලා. ඉතින් ඒකට ඒක ඇති වැඩක් නැහැ. මේක එහෙම නැහැ. අපි ලස්සන සූදුවක් කෙලින්නේ. අපිට අපේ නෑ යෝයි, ආයෝයි, අරයයි මෙයයි ඇවිල්ලා බන්දේ පිටින් දෙනවා. දුන්නට අපි ගහන්නේ හරියට අපිට ඕන එකට විතරයි. ඊටකොට කවුරු වහද වුණත් මොනවාගේ ප්‍රශ්නයක් නැහැ. අපිනේ තෝරගන්නේ. අන්නේ විශේෂයට අදාළ විශේෂයට අභිකෝප කිරීමේ ශක්තිය පිහියක ඒ කියන්නේ කැපුම වගේ පිහියේ මොහාතමයි. ඉතින් මොහාත නැත්තම් ගහනකොට ගහනකොට හමස් වෙනවා. මොහාත තියෙනවනම් කාගෙන බයි. ආන්නේ වගේ සතිය එන්න පටන් ගත්තා මේ සති ඉන්ද්‍රිය විතරක් නෙවෙයි අනිකුත් සියලු ඉන්ද්‍රියන්ගේ එල්ලේ හරියටම කේල් ගහ ගන්න දෙයන්නේ පොල් ගහ ගන්න දෙයන්නේ ආවටද විදින්නේ පඳුරටද විදින්නේ කියන එක එක සැරේට නෑ ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙවැනි අවිද්‍යාව පවා කඩන්න පුළුවන් මේ සති මාත්‍රාව අඳුනා ගන්න වෙලාවේදී ඒ සති මාත්‍රාව ඇතිවෙන්න ආසන්න කාරණා පෙන්නකොට කාරණා දෙකක් අපේ තේරවාද ආචාර්යවරු පෙන්නන එකක් තමයි චිර සංඥා පදඨාන ඒ අරමුණම මෙනෙහි කිරීම අවශ්‍ය අරමුණ මෙනෙහි කිරීම ඒ සංඥාවේ අරමුණ දෙනකොට සද්දත් ඇහෙනවා වේදනත් දැනෙනවා හිතවිලිත් එනවා නමුත් ආස්වාසයෙන් මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට කරනකොට ඒක හේතු වෙනවා අනෙක් අරමුණු නිලීන කරලා මේකට යොමු කරනවා. ඒ නිසා මෙතේ කිරීම සල්ලක්ඛණය මනසිකාරය කියලා මේකට කියනවා. තවත් එකක් පෙන්නනවා. කාය අධි සතර සත්‍යපඨාන පදර්ථාන. කලින් වැරදි කරලා වැරද්ද පිළිබඳව තියෙන අත්දැකීම හරහා තමයි හරි දෙයට යෝගාවචරය. මූලික වැරදි නැතුව කිසිම කෙනෙකුට පටන් ගන්නකොටම සත්‍ය ඇති කරන්න බෑ. නිසා හැම කෙනාම නියතමානී වෙන්න ඕනේ. හැම කෙනාම ආධුනික වෙන්නේ. තමන් ඉස්සලා ඉස්සලා කරනකොට සත්‍ය කියලා වැරදි අදහසක් තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒ මතින් තමයි ඉස්සරහට නිවැරදි සතිය වරණගෙන්නේ. හරියට වඳුරට ගහක් නැතුව හාවටම ගහන්න පුළුවන් වෙන්නේ. ඒක බුද්ධි දහම් වෙච්ච දෙයක්වත් භව සම්පත්තියක්වත් දියන්නාසේ දීපකක්වත් නෙවෙයි. පුරුදු කළකට. ඒ නිසා මුලින් මුලින් කරන වැරදි නැත්නම් භාවනා මධ්‍යස්ථානයලා යම් කිසි කෙනෙක් කරන වැරදි බා ඒ කෙනා කියවට වැරදි කියලා කක්කත් වැරදි නෑ. ඒ හැම වැරද්දක් කරාම තමයි නිවැරදි පාරට යන්නේ. ඒ නිසා අපි හුරු වෙමු භාවනා මධ්‍යස්ථානකට ඇවිල්ලා භාවනා කරන කෙනෙක් වැරදි කරන්නේ ඒ කරන දේවල් වලට හොරතල් කියලා කියන්නේ. ඒ හොරතල් ටික හරහා තමයි යා හරියට අකුරක් යන්න ඉගෙන ගන්න. අවශ්‍ය අරමුණු කියලා දා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වෙනකොට ඒ ජීවිතයේ ඇති වෙන මේ තේමාව ව්‍යාකරණය කොඳුයට පෙළ ඒ ජීවිතයට විතරක් නෙවෙයි නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් ඒක gedaraක පවුලක එකෙක් සතිය පිහිටවනවා නම් ඒ gedara තියෙන හැම ප්‍රශ්නයක්ම ඒ සතියේ තියෙන මනුස්සයා ළඟට එනකොට සුන්නත් වෙලා ඒ විතරක් නෙවෙයි මේ මනුස්සයා මුළු භව සංසාරේ කොච්චර පව කරලා තිබ්බත් මේ සතිය කියන අවුලිය අතර ගත්තට පස්සේ යාට තේරෙනවා මේ සියලු පව් වලට වැඩිය මේ සතිය බලවත්. මේ සතිය ඒ මෝහ පටල තේරම එක චිත්තක්ෂණයක කපන්න. දිගට පවත්වන එක වෙනම කතාවක්. අපි හෙට වෙලාව ගනිමු. මේ විදිහට අඳුර ගන්න සත්‍ය මාත්‍රාව මාලයකට මල් ලබුණා වගේ එකින් එකට දිගට මාලාවක් විදිහට අමුණගෙන මේකේ කස කවාගෙන මේකට අපි කියනවා සතිපට්ඨාන කියලා. නැත්නම් අඛණ්ඩ සතිය කියලා. සති වේපුල්ලතාවය කියලා. ඉතින් මේ සති වේපුල්ලතාවයේ දෘෂ්ට දැනටම පැමිණිලා තියෙන කෙනෙකුට වුණත් මේ සති මාත්‍රාව ගැන ඉගෙන ගනින්න මම හිතන්නේ කරප්පන්නේ කියලා. ප්‍රශ්නයක් වෙන්නේ. ඒකට තව පන්නරයක් කියනවා. ඒ විතරක් නෙමෙයි අපි කාටද කියලා දෙනකොට මේ මේ ක්‍රමයට කියලා දෙන්න. හැබැයි අපමෝද කරන්නේ ওই ක්‍රමයට නෙමෙයි. මේට වැඩි වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ සත්‍ය ගැන කතා කරනකොට මේ දාන්න සම්ප්‍රදාන කුල තමයි කරන්නේ. නමුත් මේක අත්දැකීමෙන් තොරව මේ ටික දැනගත්තයි කියලා සත්‍ය දන්නේ නැහැ. මේ දන්නේ මූල ධර්ම විතරයි. මේක ක්‍රියාත්මක වෙනකොට තමන්ගේම ආරයට, තමන්ගේම ඌරුවට, තමන්ගේම ක්‍රමශාලිකය අනුව තමයි දියුනේ. ඒ නිසා යමෙක් සත්‍ය අවබෝධ කරාද, ඒ අවබෝධ කරගත්ත සත්‍ය කාටවත් හොරකම් කරන්න බෑ. මොකද යා තමයි බොක්කෙමයි හම්බ කරන්නේ. ලේ වලින්මයි හම්බ කරන්නේ. මස් මාංශෙමයි හම්බ කරන්නේ. ඒ හම්බ කරන නිසා ඒක නා ළඩ වුණත් වයසට ගියත් මරණ මොහොතට ගියත් මේ සතිය උදව් උපකාර කරන නිසා සර්වචනසේ සඳහන් කළා කියන මේ සතිය නැති ප්‍රමාදයට වැටුනොත් මේ ලෝකයේ තියෙන අවිද්‍යාවක ලෝකයේ අවිද්‍යාවක මෙහෙලා තියෙන බව තේරෙන්නේවත් නැහැ. නිසා ඒක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි කියනකම දන්නේ නමුත් සතියට ගිය ගමන් තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කරපු වැඩේ කොහෙද අපි හිටියේ මොකද්ද අපේ තේමාව කියලා තේරුණාට පස්සේ ආට අර කලින් තිබුණාට වැඩි ශ්‍රද්ධාවක් ඒක තමයි ශ්‍රද්ධාවතරේ සංවේගය කියලා කියනවා ඒ සංවේගය ඇවිල්ලා අර මෙතෙක් කල සතිය වඩන්න භාවනා කරන තුන බාධාවල් අයින් කරගෙන හෙන ගෙඩියක් වාගේ බුල්ඩෝසරයක් වාගේ අර සතිය දිගේ ඉදිරියට වැඩෙන්න පටන් ගන්නවා ඉතින් එහෙම වැඩිවීමක් සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා. ඒක බලය කවාගෙන, ජව කවාගෙන සියලු බාධා මැඩගෙන මේ සතිය පවත්වන සියලු කෙනාටම අදිෂ්ඨාන ශක්තිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. බයක් ඇති කරගත්ත චාරිත්‍රයේ හැටියට විනාඩි 12ක් කරගන්න මේ තාවතා චාරිත්‍රා ගාථා සජ්ජායනා කරලා සියලුම සත්පුරුෂ මණ්ඩල වලට විපමුණවන්න ඥාති විශේෂ විපමුණීමට අප අපගේ ප්‍රාර්ථනා ඉජු කර ගන්නත් නැවත සිහිපත් කරන්නත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා සියලු ලෝක සත්‍යයන් විශේෂ අනුමೋದනා ශීර්ෂයේ ගාථා සත්‍යනාට පෙළඹෙමු. එත්තාවතාචකම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මණ්ඩා දීවානාකා මහිත්‍තිකා චිරං රක්ඛන්තු ශාසන ආකාශට්ටා ච බුම්මණ්ඩා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මණ්ඩා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං හෝ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා